අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් එම්නත වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ධර්ම දේශනාව දේශනාවලියේ සීලූම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා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 පාසු විහාරාය සංවත්තති තී අවසරේ ගරු කටයුතු සංග්‍රහණින් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මතක් මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුවේ ධර්මදේශනා ධර්ම ශ්‍රවණ අනුග්‍රහිතයක් වශයෙන් සංයුතනිකායේ මහා වර්ගයේ බොජ්ජංග යටතේ සංග්‍රහ වී ඇති මේ උපවාන සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා. ඒකෙදී කතා මාත්‍රකාවක් සන්දර්භයක් මතු කර ගන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් අහනවා පැවැත්නි උපවානේ නෙමේ මහණෙක් එහෙම නැත්නම් මේ භාවනා කරන කෙනෙක් නුවණින් මෙනෙහි කිරීමෙන් යෝනිසමනසිකාරය පැවැත්වීමෙන් නැත්නම් පතමනසිකාරයෙන් නැත්නම් උපාය මනසිකාරයෙන් හරියටියට කරනවා නම් මෙසේ මා විසින් මොනවට අරබන ලද සත්බොජ්ජංග පහසු විරණේ පිණිස පවතියයි තෙමේම දැනගනීද හරියට යෝනිසෝ මනසිකාරය කරනවා නම් බොජ්ජංග ධර්ම වැඩෙන බව තමාණ්ඩම දැනගන්න පුළුවන්ද ඒකයි මේ ප්‍රශ්නේ අර්ථයේදී ඒක කීප පැත්තකින් වට වෙච්ච ප්‍රශ්නයක් එකක් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ දෙක බොජ්ජංග ධර්ම භාවනා ජීවිතයකට කොහොම සම්බන්ධ වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. තුන පච්චත්තං වේදිතබ්බං තමා වශයෙන් මේක දැනගන්න ඕනේ. මේක මේ ශාසනයේ මේ නිවන් දකින්න ඉස්සර වෙලා පාරේ ගමන් කරන අයට මග සලකුණු දැනගෙන යන්න පුළුවන්ද කියලා අහනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසායි ඒක මතක් කරේ ඒක තාම වැඩ ආරම්භන ලද නැති ආරම්භන ලද වැඩෙහි පෙරමග ලකුණු පහළ වෙච්ච නැති කෙනෙකුට මේක ටිකක් ගැඹුරුයි. නැත්තම් අදාළ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් භාවනා කරගෙන යනකොට Tamanට පෙරනොඇසු නොවිරු විදිහට යම් ආකාරයක භාවනාවේ ඉදිරි ගමනක් සිදු වෙනවනම් ඒ කෙනාට මේක ලොකු අත්ලක් වෙනවා. ඒ කෙනාට මේක ලොකු පෙරමගක් පහන් ආලෝකයක් සහන් ආලෝ සහන් එලියක් බවට පත් වෙනවා. ඒ ඒ චෛතසිකයට කියනවා අදිමුත්‍ය කියලා. Tamanට තේරෙනවා යන පාර හරි කියලා. ඒක ලීසි වැඩක් නෙමෙයි. පුංචි වැඩක් කරත් ඒක කරන මිනිස්යාගේ යන පාර මිනිහාගේ හැඩෙන් කියන්න පුළුවන් මිනිහා පාර දැනගෙන යන්නේ කියලා. ඒ නිසා ඒ අදිමුත්‍ති චෛතසිකය අපිට හම්බෙච්චි දේවාශිර්වාදයක් වගේ. අපි යන පාර හරි මම මෙතෙක් යම් යම් වැරදි කරන ගියා ඒ හතියෙන් හරි දැන් ඉගෙන ගත්තා දැන් ඉස්සරහට ඒ කරන ප්‍රමාණය වැරදි අඩු කරලා මාර්ගය පිළිබඳ හොඳ විශ්වාසයකින් පෙර උතුමන් වහන්සේලා ගියේ පාරේ මම යන්නේ කියලා ලොකු අදිෂ්ඨාන ශක්තියක් එනවා අන්න ඒක තමයි අපි මේ භාවනාව සඳහා එකිනෙකා ධෛර්යවත් කරගන්න ඉදිරියෙන් තියාගන්නේ ඒක නිකන් වෙන පිංකම් වලින් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක මේ ප්‍රායෝගික ක්‍රමයක් යෙදිලම ගත කරලා කරන්න ඕන එකක් විශේෂයක් වෙලා තියෙන එකේ විපස්සනා යෝගාවචරයට මේක නැත්තම් මොනම විපස්සනාවක්වත් වෙන්නේ ඒ නිසා විපස්සනා කරන යෝගාවචරයා කවදාවත් අඳින්න යන්නේ සෝබන නැහැ. එයා දන්නව කරන වැඩි හරිනම් හරි වැරදි නම් වැරදි කාගෙන්වත් සාක්ෂි අරගෙන නෙවෙයි ඒක ඉගෙන ගන්නෙ. එන්නේ එන්නේ මේ අදිමුත්‍ති පෙරමග දක ගන්න ගතිය වැටෙන්න පටන් ගන්නවා. මේක තමයි මේ බුදුරජාන් වහන්සේ සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ තමා වශයෙන් දකින්න පුළුවන් ඒක තව ටිකක් එහාට ගිහලා කිත ඕන කෙනෙකුට ඇවිල්ලා බලපන් කියලා කියන්න පුළුවන්. ඒයි පස්සිකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ අනිවන් දැකලා නැහැ. යන පාරෙදීම ලකුණු පේනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මේ ශාසනයෙන් පිට කිසිම තැනක හොයන්න බැරි එකක්. අනිත් තැන්වල තියෙනවා මේ ඔක්කොම කරපුවාම මරුණට පස්සේ දිවි ලෝකයයි දෙවියන් වහන්සේගේ ස්වර්ගයටයයි අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කිව්වට ඒක මරණයෙන් එහාට. දැන් බුදුජාණන් වහන්සේගේ මේ විපස්සනා ඥාන ධාන මාර්ගඵල කියන ඒවත් මෙලවදීමයි. අත ඊටත් ඉස්සරහා හම්බෙන දෙයක් තමයි වැඩේ කරගෙන යනකොට මේ අදිමුත්‍ය කියන චෛසිකේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ ගතිය තේරුම් ගන්න නැතුව තමයි ලංකාවේ බුද්ධ ආගම 1956 වෙනකන් ආවේ අන්ධකාරයේ මල්වට්ටියක් අතින් අතට පාස් කරනවා වගේ මොනවද කියනවත් දන්නේ අතින් අතට පහු කරනවව කරන ගියා. මේකේ තියෙන්නේ මොනවද මේ දැකලා කරන දෙයක් නෙවෙයි. නමුත් මේ 1956න් පස්සේ එහෙම නැත්නම් මේ බුද්ධ ජාතියෙන් පස්සේ අර පරණ ක්‍රමයට අන්ධකාරේ මල්වට්ටියක් පස් කරන ගතිය තිබුණු අපේ සාමාන්‍ය වැඩිහිටි උපාසක උපාසිකාවන් අතරට මොකක් තහත්වලා මේ මල්වට්ටිය තියෙන්නේ කියලා බලන ගතියක් එන්න පටන් ගත්තා. ඒක ආවේ ඇත්තටම බටහිර චින්තන ක්‍රමයෙන් කියලා අපිට සමහර විටක කියන්න පුළුවන් නැත්නම් මේ ඉලන්දාරි ලේ වලින් ආවේ. මේ සලකා බලන ගතිය. මම මේ කරන්නේ මොකද්ද? ඒක අපිට ප්‍රයෝජනයක්ද? අද නැත්නම් හුදු සිංහල බුද්ධ ධර්ම රැකීමක්ද කියන එක එන්න පටන් ගත්තා. ඒ නිසා අපි මේ මේ වගේ පර්ෂදයක ඉන්නේ ඒ බුද්ධ ඒක බලාගෙන මේ ලෝකේ ආපු පිරිසක්. ඒ බුද්ධ ජයන්තිය බලාගෙන මේ අපි ඇවිල්ලා ඉන්නේ මේකට. එතකොට ඒ ඔක්කොම ස්ටේජ් ගහලා ලැහැත්ති කරලා නාටකම් පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ නිසා අපි තාමත්ම වාසනාවන්ත යුගයක ඉන්නේ. මොකද හේතුව ඒ වෙනකොට බුද්ධ ධර්ම තියුණා පොත්පත්වල තියුණා පන්සල් ටික තිබුණා ආම්තුරු හිටියා. මත එක්කෙනෙක්වත් මේක පහුරු ගාලා බැලුවේ නෑ. මේක හරියයිද ජීවිතය අත්දකින්න පුළුවන්ද මෙලෝ වශයෙන් කරන්න පුළුවන්ද කියන එක. ඒ දවස්වල හිතුවා එහෙම හිතන එක බුද්ධ ධර්ම කරන නිග්‍රහයක් කියලා. මේක මේ අන්ධකාරය අතින් අතට යවන මල් වට්ටියක් වගේ ගෙනිච්ච මිසක්කා මේක පවුරු ගාලා බලන්න හොඳ නෑ කියලා. නමුත් අද ඇවිල්ලා ඉන්නවා අපි අවුරුදු 2000 බුද්ධ ජයන්ති අවුරුදු 50කට විතර පස්සේ පහුරු කාලා බැලුවේ නැත්තම් හුදු අමූලික සද්ධාාවක් විතරයි මේක. ඒකට කියනවා ප්‍රසාද සද්ධාව කියලා. ඒක හැම ආගමකම තියෙනවා. බුදු ජානනාංශ අපිට කියලා තියෙනවා කොට පහුරු කාලා බලපන්. බලනකොට ඒක පච්චත්ත ලක්ෂණේ තියෙනවා. පච්චත්තම් වේදිතබ්බ. එයාගේ මේ ඒහිපස්සික ගුණේ තියෙනවා. සාන්දෘෂ්ටික ගුණේ තියෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර සාන්ති අහන උපවාන ස්වාමීන් වහන්සේගෙන් යෝනිසෝමනසිකාරයෙන් වැඩක් කරගෙන යන මිනිස්සුයෙකුට බොජ්ජංග මට්ටමේදී තමන්ටම තමන් වශයෙන් මේක වැටහෙනවද දැනෙනවද එහෙම ගතියක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. උපවාන ස්වාමීන් කියන පුළුවන් කියලා. ඒ කියන්නේ දෙනමම මේ මට්ටම ඉක්මවලා මේට මට්ටමට දාපු ආපු නැති අයට පොඩි ධෛර්යයක් පොඩි පෙරමග දැක්වීමක් කරන්නයි හදන්නේ. ඉතින් තා වැදගත් අද වගේ මේ වගේ අවුරුදු 2600ක් ගිය තැනක ඉන්න අපට ඒ උතුමන් වහන්සේලා කරපු සාකච්ඡා නිසා කොහොමදයි එක දැනගන්නේ කියන එක. ඉතින් ඒ අනුව බලනකොට බොජ්ජංග හතටම මේ ප්‍රකාශයේ වළංගුයි. අපි මේ 93 වෙනි වැඩමුළුවට ගත්ත එක දෙවෙනි බොජ්ජංගය ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඉතින් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ බෝධි අංගයක් බවට බොජ්ජංගයක් වඩ වැඩෙන්නේ ඉස්සෙල්ලා ආපුරාවට වැඩපටන් අරගන්නේ සම්පජඤ්ඤේ වශයෙන්. සම්පජඤ්ඤ කියන්නේ ඥානය ඉරියව්වෙන් ඉරියවට මාරු වෙනකොට ඇති වෙන ඥාන. ඉරියාපත සංදීයකදී සතිය පැවැත්වීමේ ඥානය. නැත්නම් අරමුණෙන් අරමුණට වෙනස් වෙනකොට ඥානය. ඊට ගැඹුරු අර්ථයක් තියෙනවා. අරමුණ දිහා බලනකොට අරමුණ වෙනස් වීම පිළිගන්න පුළුවන් ගතිය. ඒ බොජ්ජංග මට්ටමට එnde ඉස්සල්ලා මේ සම්පජඤ්ඤ මට්ටමේදීම අරමුණේ නිත්‍ය සංඥාවේ ඉන්න එක්කනාට බොජ්ජංගයක් පහළ වෙන්නෙත් නැහැ යෝනිසමස්කාරයක් එන්නෙත් නැහැ සම්පජඤ්ඤයක් ගන්නත් බෑ එයා අරමුණ වෙනස් වෙච්ච ගමන් බය වෙනවා එක්කෝ කල්පනාට වෙන එක්කෝ නින්දට වැටෙන මේ දෙකටම වෙන්නේ නැතුව එහෙම අරමුණු විකාර කරද්දී විපරිණාම වෙද්දී වෙනස් වෙද්දී ඒ තියෙද්දී ඒක දිහාම සතියෙන් බලන් ඉන්නවා කියන එක හරියට කැමරාවකින් යම් කිසි දෙයක ෆොටෝ එකක් ගන්නකොට අපි එල්ල කරන දේ මධ්‍යස්ත දෙයට හරියට එල්ල කරලා ට්‍රයිපෝඩ් එකක් උඩ හරි තියලා කෙරුවොත් කැමරාව අපිට බොහොම රිසොලූෂන් එක හොඳ තියෙන හොඳ මේ නිශ්චල ඡායාවක් කරන් දෙනවා. අපි හිතමු දැන් මේක වීඩියෝ කැමරාවකින් කරන්න ඕනේ මේ එල්ල කරන අරමුණත් වරින් වර හෙල්ලෙනවා. එතකොට අපි වීඩියෝ කැමරා එක හරියට මේ හෙල්ලෙන හෙල්ලෙන ගානට ට්‍රයිපෝඩ් එකක් හොඳලා කරන්න බෑනේ. එතකොට එහෙම කරන දෙයක Tamanට හුවා දක්වන්න ඕනේ අරමුණ දඟලද්දිට හරියටම නාභිගත කරනවා කියන එක හැම කැමරා කාර්යයටම කරන්න බෑ. ඒ නිසා මේ නිශ්චල ඡායාවක ෆොටෝ ගන්න එක අපි සතිය කියලා ගනිමු. සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඒ එල්ල කරන අරමුණ වෙනස් වෙද්දී නටද්දී වෙනස් වෙද්දී විපරිණාමෙ වෙද්දී අතහරින්නේ වීඩියෝ කැමරාය කියලා කියන්නේ ජවනිකාවෙන් ජවනිකාවට සටහන් සහ ආකාර මාරු වීම අල්ලන්න පුළුවන් උපකරණ. එතකොට නිශ්චල ඡාව කියන්නේ සටහන අල්ලන්න පුළුවන් ආකාර අල්ලන්න බෑ. මේ ආකාරයෙන් අර ආකාරයට මාරු වෙනකොට නිශ්චල ඡායාවෙන් කරන්න. මොකද ඒක චිත්තක්ෂණය විතරයි අවුවේ. මො චිත්තක්ෂණේ චිත්තක්ෂණේ සටහන් සහ ආකාර මාරු වෙද්දිම ඒව අල්ලන්න පුළුවන් එකට අපි කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් කියලා. එහෙම නැත්නම් චරණ චිත්‍ර කියලා. අපි චරණ චලන රූප සලරු කියලා කියන චිත්‍රපටි වල. ඉතින් මේ එක නිශ්චල ඡායා රාශියක් හා චලන චිත්‍රයක් නැත්නම් වෙනස් වෙන චිත්‍රපටියක් කියලා අපි කියන්නේ. ආන්නේ දෙක අතර අපේ තාක්ෂණයේ වර්ධනයක් තියෙනවානේ. ඉස්සලම කැමරාව හොයාගෙන ඊට පස්සේ කැමරාවෙන් ප්‍රොජෙක්ටරයක් හොයාගෙන ඒක හරහා කැමරාවෙන් ගත නිශ්චල ඡායාව පෙන්වන්න හදලා ඩෙවලොප් කරන්න හදලා දැන් හදලා තිනවා වීඩියෝ කරන්න. ඊට පස්සේ ඒකත් පෙන්වන්න පුළුවන්. එතකොට ජවනිකා වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. ඉතින් මේ වගේ සති සම්පජාඤ්ඤය සතියේ ඉඳලා ධම්මවිචේට මේ වෙනස බය වෙන්නේ නැතුව ඒක වැරද්දක් කියලා හිතන්නේ නැතුව මේ භාවනාවේ ගුණයක් මේ නිත්‍ය සංඥාව කඩන්න ආව උප සාක්කියක්. ඒ නිසා මම මේ අනිත්‍ය සංඥාවෙන් යුක්තව අරමුණ මොන වෙස්පෙරලියක් පෙරණුවත් අරමුණෙන් අරමුණට මාරු වුණත් ඉරියවන් ඉරියවට මාරු වුණත් සත්‍ය කරනවා කියලා ඊසాత බඳගෙන අඬන්නෙත් නැහැ හිතට දෙස් දෙමින් චෝදනා කරගන්නෙත් නැහැ මේක බලන්න බැරුව හිත නින්දට යවන්නෙත් නැතුව පවත්තන එකට අපි කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ කියලා අන්න ඒකේ ආරම්භක මූලික ප්‍රාග් අවධිය තමයි මේ සම්පජඤ්ඤය කියන්නේ ඉරියව් අතර වෙනස්කම් ඉරියව්වෙන් ඉරියවට වෙනස් වෙනකොට ඉතින් සරුවචනanse ඒ සම්පජඤ්ඤ පබ්බේදී ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිකේ <clears throat> ආදි වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඉරියව් වෙනස් වෙද්දී කරන වැඩේ වෙනස් වෙද්දී චේතනා වෙනස් වෙද්දී සති ධාරාව කඩා ගන්න නැතුව ගෙනියනවා කියලා කියන්නේ පරියන්කේ ඉඳගෙන කරන එකට වැඩිය අභියෝගශීලී දෙයක්. ඒක නිසා ඒ දේ මේ ඉදින්දා ජීවිතේ සතිය පවත්නවා කියන එක සමත භාවනාවේදී එච්චර හුවා දක්වන එකක් නෙවෙයි. සමත භාවනාවද කරන්නේ වාඩි වෙලා බිත්ති අධ්‍යා බලාගෙන ඒක තියෙන කසින මණ්ඩලයකට හිතියෝ දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වාඩි වෙලා ආනපාන දිහා බලනවා. වෙනස් වෙන අරමුණු වලදී සටහන් සාකාර සොයා බැලීමක් සමාධියට බාධාවක්. එකම දේ දිහා ඇස්පිල්ලම් ගහ නැතුව හැප්පිට හැත් යන බලනින් එකයි. ඒ බලනින දේ නටන කොටත් හිත වට ගන්න නැතුව නින්දට යටෙන්නෙත් නැතුව බලන් ඉන්නවයි කියන එක බිම්බ බුදියාගෙන හිටපු බබෙක් බලා ගන්න ආයම්ම කෙනෙකුයි ඒ බබා නැගිටලා දඟලනකොට බලා ගන්න ආයම්ම කෙනෙකුයි අතර වෙනසක් තියෙනවා. උඩු බැලෙන් එන බබාට බලාන ඉන්න එක මුරුදු ගතියයි තියෙන්නේ. නැගිටලා තොටලි වැටෙන් පරින්න හදන බබා ඒක කන් ඇටත් බිම යන ගන්නවා ආහුනොත් හපනවා කුරුමිනේ කවුණු කටේ දා ගන්නවා ඉටිපන්දවක් දැක්කෝ කටේ දාගත්තා අඟුරු කෑලක් දැක්කත් කටේ දාගත්තා එතකොට බලන එක වෙනස්. ඉතින් ආයම්ම කිව්වොත් මේ බබා හොඳ නැහැ මේ බබා මරන්න ඕන මෙයා දැන් හිටියට වැඩි ලොකු වෙලා දඟලනවා වැඩි කියලා එහෙනම් ඉතින් ඒ ඒ අම්මනිට ආයම්ම කියන්න බෑ එහෙනම් එයාට ඕන තියෙන බම්මන දරුවෙක් කවදාකවත් නැගිටින්න නැතුව ලත්තන හොත් හොත්තන ඉන්න බබෙක් හැදෙන බබා එහෙම නැහැ හැදෙන බබා දඟලනවා ඉතින් ඒ නිසා ඒ ඒකට උනන්දු වෙන්න හැදෙන බබත් එක්ක කටයුතු කරන්න සතියට බෑ සතිය සම්බොජ්ජංගයට වැඩේ බාර දෙන්නවා සතිය ඉස්සලා බාර දෙන්නේ සම්පජඤ්ඤයට. ඉතින් අපි ඒක ටිකක් සාකච්ඡා කරා. සම්පජඤ්ඤය කියලා කියන්නේ අරමුණේ ඕන විකාරයක්. දැන් ඒ අරමුණේ වෙන අරමුණකට ගියත් එහෙම නැත්නම් මේ ඉරියව්වෙන් තව අරමුණකට ඉරියව්වකට ගියත් සම්පජඤ්ඤේ වඩන කෙනා යෝනිසෝමනික කාර්යය වඩන කෙනා ඒක චෝදනාවක් විදිහට බාර ගන්නෑ. උත්සාහ කරනවා මේ හිටි ඉරියව්වේ එක ඉරියව්වේ පවත්වපු සතිය මේ විදිහේ මේ විවිධාංගීකරණය වෙනකොට අතු ඉති වීදි වැඩිලා මල්පල ගන්නකොට ඒ අණුව දිගට මේ සතිය පවත්වන්න පුළුවන් කියන මේ හැකි සංඥාව කලිමුත් මම මතක් කරා කෙනෙකුට උප්පත්තියෙන්ම එන ඥානගත දෙයක්ද නැත්නම් කර්මජ ශක්තියක්ද එහෙම නැත්නම් ඒක පුහුණුවකින් ගන්න පුළුවන් දෙයක්ද කියන එක අද තාම ලෝකෙ විනිශ්චය කරලා නැහැ එකක් දිහා බලාගෙන අවධානය යොමු කරන්න පුළුවන් මිනිස්සයාට ඒක විපරිණාම වෙද්දිත් එතන මේ අවධානයක් ඒ තරම්ම නැති වුණාට අවධානයක් කරන්න පුළුවන්කම දක්ෂකමක්ය සූරකමක්ය යෝනිසමනසිකාරයක්ය සති සම්පජඤ්ඤයය සිහිය විතරක් නෙමෙයි සිහි නුවණේ කියලා බාර ගන්න මනසේ තියෙන මේ தত্ত্বය භාවනා මධ්‍යස්ථානකින් දෙන්න පුළුවන් දෙයක්ද බුදු කෙනෙකුට අදිෂ්ඨාන කරලා දෙන්න පුළුවන් දෙයක්ද එතනම් පරිපාලන පුහුණුව දීලා අල්ලන්න පුළුවන් දෙයක්ද කියන එක එහෙම නැත්නම් එයා ගේන සංසාරගත එකක්ද කියන එකට 50ට 50ට දැනටමත් නිදර්ශන තියෙනවා ඒක නිසා අපිට නැති කෙනාට ඒක ඇති කරගන්න බැරි වුණා කියලා කනගාටු වෙන්න හොඳ නැහැ. ඒක බුදුහාමසුවත් කරන්නේ නැහැ. බුදුරජාණන්ස කරන්න බෑ. නමුත් අපිට ලොකු වගකීමක් තියෙනවා නැත්තම් ලොකු සාසන භාරදාරිකමක් තියෙනවා මේක පුළුවන් කෙනාට ඒක උනන්දු කරවලා මේක තමයි මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණ විශේෂයෙන්ම සාසනයේ විශේෂයෙන්ම විපස්සනාවේ අන්න ඒක අපි බාධා කරන්නේ නැතුව අකුල් හෙලන්නේ නැතුව මේක දිනු කරන්න නම් බොජ්ජංග මට්ටමට ගිහිලා සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගේ බවට වැඩෙන්න ඕනේ. ඒ වැඩෙනකොට ඉස්සල්ලාම කිහිලි කරුවක් වාගේ ඇවිදින්න ඉගෙන ගන්න බබෙකුට අත්වටක් වාගේ මේ සම්පජඤ්ඤය තමයි උදව් කරන්නේ. සති සම්පජඤ්ඤය කියන එකට සිහි නුවණ කියලා මේකට දානවා. ඉතින් මේ සිහි නුවණ වැඩෙනකොට සිහිය වැඩිච්ච අරමුණේම නුවණ වැඩෙනකොට පැති තුනකින් හතරකින් ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඒ කොච්චර විග්‍රහ කරත් බැලිය හැකි පැති ගන්න දේශකයන්ගෙන් දේශකයන්න් වහන්සේගෙන් දේශකයන් වහන්සේට වෙනස්. මේකට බුදුරජාණන්සේ කියන්නේ දේශනා විලාස. එක එකන එක එක විදිහට දකින්න. අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා නිදර්ශනයක් වශයෙන් මට අවසර දෙනවා නම් මේ ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය බලනවා කියන එක එහෙම බලබලා ඉඳද්දී මේ ආස්වාසය බලබලා ඉන්නකොට තමයි පිම්බීම හැකිලිවට මාරු වෙනවා එනතන් ආස්වාස් ප්‍රසවාස නාසිකාගේ බලපෙකන නාසිකාග්‍රේ දැනෙච්ච එක්කනට මේ නාහය ඇතුලේ නැම්මේ දැනෙන්න ගන්නවා උගුරේ දැනෙන්න ගන්නවා පපුවේ දැනෙන්න ගන්නවා උදරේ දැනෙන්න ගන්නවා ඒ හැම එකක්ම අර දැනීම වැඩි වර්ධනයක් වීම ඒ දැනීමේ විවිධ අවස්ථා ඒකට කියනවා ආකාර පඤ්ඤත්තිය තණ්හාන පඤ්ඤත්ති කියලා කියන්නේ ෆොටෝ එකක් ගත්තේ ලකුණු. කාලානුරූපව මේ ෆොටෝ එකේ සටහන වෙනස් වීමට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. මේ ආකාර පඤ්ඤත්තියට තියෙන බයක් තියෙනවා. සමහරුන්ගේ ඒ කට්ටිය හිතනක සමාධිය කැඩලා සතිය කැඩලා අරමුණ වෙනස් වුණා අරමුණ චපලයි මගේ භාවනා හරිය ගිහිල්ලා නැහැ ආදි වශයෙන් චෝදනා කරනවා. අන්නේ මේ චෝදනා කරන වෙනුවට මේක භාවනා දියුණුවක්ය සෙල්ලක්කාරකමක්ය රැඩිකල් වාදී ගතියක් සතියට මේකත් අල්ලන්න පුළුවන් ය ඒක අල්ලන්නේ නැතුව කවදාවත් බබෝ නිවන් දකින්නම් බැරිය කියන කාරණාව තමයි මේ සම්පජඤ්ඤය කියන එක අඳුන්නා දීමේදී කරන්නේ. එතකොට මේ යෝගාවචරය මේ බලාන හිටපු අරමුණ අත්නෑර බලනවා නම් ඒ කියන්නේ අඛණ්ඩ සතිය, තවේපුල සතිය තියෙනවනම් වෙනස් වීමට බය වෙන්නේ එයා දන්න මට යටිපහුවෙලා නෙමෙයි මේ අරමුණේ චපලකමක් තියෙනවා. අරමුණේ වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. අරමුණ විපරිණාමයට පත් වෙන ගතියක් තියෙනවා. අරමුණ රූපාන්තරණයකට පත් වෙන ගතියක් තියෙනවා. මම ආයෙත් මේක බලන්න ඕනේ. මේක ඇස් බැඳුමක්ද? මත් වීමක්ද? මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් මේ දිහා බලාගෙනකොට ඒකේ වෙනස් වීමක්ද කියලා ඒ සම්පජඤ්ඤයට සාදර හිතක් ඇති කෙනා නැවත නැවත කරනකොට තියෙනවා අඛණ්ඩ සතිය තිබුණොත් වසංගන්න බෑ මල්ලෙන් ගහන්න බෑ ඇස් බැඳුම් කරන්න බෑ සතිය කැඩි කැඩි යනවනම් ඒ කඩ වෙන හැම තැනකදීම Tamanda සැකයක් එනවා. මේ සතිය කැඩීම නිසාද මේක උනේ? එහෙනම් මගේ පූර්ණ අවධානය නිසා දුනේ කියලා එයාගේ ඔළුව මී වැද්දෙක් මී මැසි පොදියක් කඩන්න ගියාම මී මැස්සෝ ඇවිල්ලා ඇඟ පුරා දුවන්න පටන් ගන්නවා වගේ ඇතුලේ පුදුමාකාර අවුලක් වෙනවා. නමුත් අඛණ්ඩ සතිය පවත්තන එක දන්නවා අරමුණක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒක මගේ දුර්ලකමක්වත් නෙමෙයි මේ අරමුණේ ස්වභාවේ අරමුණේ භාවේ අරමුණේ ගතිය. එතකොට එයා ඒක බාරගන්නේ මෙතෙක් අම්මා පව ගන්න පොදේට නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ කියන වටන දෙයක් නේ. ඇති දේ ඇති හැටියට දකින්නවා. වස්තුක ස්වභාවය දකින්නවා. ගතිය දකින්නවා. භාවය දකින්නවා. මෙතෙක් කල් අපි ඒක දැක්කේ නැත්තේ බලපු නැති නිසා කියන තමයි විපස්සනා අප්තෝපදේශි. බැලුවොත් වෙනස් වෙනවා. බැලනවයි කිව්වත් වටපිට බල බල බෑ. ඒකම හැක් පිට හැක් තියාගෙන හරියට චීන කන්නඩියක් දාලා බැලුවාගේ බලාන හිටියොත් අර වෙනස් වීමට සාදර හිතක් තියෙන එකනට ඒක ලොකු ජයග්‍රහණයක් වෙන අතර වෙනස් වීමට වෛර කරන එකනට ඇඟ ගැහෙන්න ගන්නවා හීන්දාඩිය දානවා දඟලනවා ඉක්ොනින්දට හිත වැටෙනවා එහෙම නැත්නම් සැක එනවා නානා ප්‍රකාර දේවල් කෙසේ නමුත් කිසිම කෙනෙකුට මේ ලෝකේ ඒ වෙනස් වීම එනකොටම බාර ගන්න පුළුවන් පෞරුෂත්වයක් නම් ඇත්තේම නැත. කර කර ඉන්නකොට දවසක තේරුම් ගන්නවා මේක තමයි මේ බුදුහාමුදුරු පෙන්නපු දේ. මෙතෙක් කල මේකට මං අතුරුකම් කරේ. මේක නම් අරියාදු කරේ. ඒක අයෝනිසෝ මනසිකාර්ය. ඒක සම්පජඤ්ඤේ නැතිකම. ඒක මම විසින් මේ පෑදිතියට පොරතිය දෑමක්. මම විසින් මේ අනාකූල ප්‍රවාහය අකුල කිරීමක්. ඒ නිසා ඔකට ඔහොම වෙන්න දීලා අවදියෙන් මේක බලාන ඉන්නවා නම් ඒකට සතිය කියන්න බෑ. ඒකට සති සම්පජඤ්ඤය කියන්න වෙනවා. එතකොට යෝගාවචර විශාල පරාසයකට හිත අරගන්නවා. අරමුණේ ආකාර විතරක් නෙවෙයි, සමාවෙන්න සටහන් විතරක් නෙවෙයි, ආකාර වලටත් ලෑස්ති. නිශ්චල ඡායා බලන්න විතරක් නෙවෙයි, එක දිගට යන චරණ චිත්‍රයක් චිත්‍රපටියක් බලන්න පුළුවන් ගතියකට පුරුදු වෙනවා. ඉතින් මේක සමහරකට පුළුවන් සමහරකට බෑ මං කියපු විදිහට. නමුත් බුදුරජාණන්සේ පොදුවේ ඔක්කොගෙම අපේක්ෂා කර බව පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට සම්පජඤ්ඤේ වැඩෙනකොට පැති තුන හතරක් ගැන මම කතා කරා. එකක් තමයි මේ බලාන ඉන්න අරමුණම වෙස් පෙරලෙනවා. සටහන් සහ ආකාර වෙනස් වෙනවා. දෙක ඒ වෙනස් වෙන දේ තියෙන බීතිකාවක් වශයෙන් හිත අපිටත් පැදුරටත් නොකිය වෙන අරමුණ වලට පයින්නවා. ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි. ඒක මායя හදලා තියෙන මේ සැලසුමේ හැටි. ඒක ඒක මරමුණ ධානය නැවත නැවත බලනිනකොට ඒකට කම්මැලි වීම නිසා ළඟ තියෙන මොනවා හරි දෙයකට හිත පනිනවා පනින්නේ කියලා නෙවෙයි. පැදුරටත් නොකිය පනින. ඉතින් මේක යෝගාවචරය පපු යත ගන්න අනේ මේ බලන්නකෝ මෙච්චර මේ සුදුරු තියඳගෙන සිල් අරගෙන සිල්ලුතුන් බත ඉඳගෙන මෙච්චර ආයාසයෙන් මම මේ අරමුණක හිත තියන්න ගියාම හිටින්නේ නෑනේ. බලන්නකෝ මේකට නැද්ද වෙන සාන්ති කර්මයක් පිරිත් නූලක්වත් ගැට ගහන්න බැරිද? එහෙම නැත්නම් මොන හරි <coughs> තොවිලයක් නටන්න බැරිද කියලා নানা ආකාර විදිහට මේක ආත්ම කරගන්න හදනවා. ධර්මතාවයක් විදිහට සම්පජඤ්ඤයේ පෙරමග ලකුණක් විදිහට සලකනවා වෙනුවට බය වෙනවා. ඉතින් මේ විදිහට ඒක ඒ බය අරින්න එතන ඒකට සුදුසු විප්ලවීය මනසක් හදන්න ඒක ගෙනාපු ඒ බීජේ ගෙනාපු යෝගාවචරයන්ට කළ හැකි උපක්‍රම හතක් අටුවාචාරින් වහන්සේලා පෙළගස්සලා තියෙනවා. මේ නැති එක කියනකොට කියන්නේ නැති ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති වෙන්න මොකද්ද කළ යුතු උපස්ථානේ මොකද්ද කළ යුතු අනුග්‍රහය මොකද්ද කළ යුතු සප්පාය කරුණු කියලා මේ මාකර පුද්ගලික සාධාරණ සැකයක් තියෙනවා ඒක ගන්න බැරි කෙනාට නම් කොහොමඩක්වත් ගන්න බෑ ඒක ජම්මෙන්ම ගෙනාවු පින තියෙන කෙනාට ඒක මතු කරන්නම් මේ ක්‍රම හත හරියයි. නැති කෙනාට ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙනවා නම් ਸਰුවචනසේ පහළ වෙච්චාම බණ කියනකොට හතර දිශාවින් ඔක්කොම නිවන් දකින්න eBay. එහෙම උනේ නැහැ. බොහෝම සුළු ගානයි නිවන් දැක්කේ. ඒ මොකද අනික් කට්ටිය ලෑස්ති නැහැ. ඒකට ਸਰුවචනසේ දෙන උපමාව තමයි නෙළුම වතුරෙන් උඩට ආවට පස්සේ ඉර පෑයියේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඊට පෑවුවත් වතුරෙන් උඩට ඇවිල්ලා නැත්තම් පිපෙන්නේ නැහැ. ඒ නිසා වතුරෙන් උඩට එන්නත් ඕනේ, ඉර පා යන්නත් ඕනේ. එතකොටයි නෙළුමක් පිපෙන්නේ. කුමුදක් පිපෙන්නේ. මානෙලක් පිපෙන්නේ. වතුර යට තියෙනවා නම් ඉර පෑවුවට වෙන්නේ නැහැ. ආන්නේ වගේ යම් කිසි කෙනෙක්ගේ මේ ඥානය යොන්සුමංශකාරය සම්පජඤ්ඤ වතුරෙන් උඩට මතුවලා තියෙනවනම් අන්‍යාට ඉර එළිය වට්ටන්න උපක්‍රම හයක් කතා කරන අටුවචාන්වන්සේ පළවෙනි එකෙන් කියන්නේ පරිපුච්ඡා ප්‍රශ්න කරන්න දැනගන්න ඕන. සාකච්ඡාවෙන් තොරව කවදාකවත් මෙතනින් එහාට යන්න බෑ. දන්න දේකත් එක්ක දිගට භවනා කර හිටියට මේ විපරිණාමයකට වෙනසකට අලුත් දෙයකට රැඩිකල් වාදී ක්‍රමයකට විප්ලවීය ක්‍රමයකට හිතන්න අපේ හිත දන්නේම නෑ ඒ තරම්ම මැටි හිතක් අපිට තියෙනවා. දන්නාවම සම්ප්‍රදාය අල්ලන දම්නාවම සංස්කෘතියක් අල්ලන ඒකම රකින්න සිංහල බුද්ධහම කියන ඉතින් ආගම්වාදී වෙලා ಜಾතිවාදී වෙලා මූලධර්මවාදී වෙලා නටනවා එතකොට තේරෙන්නේ මොකද්ද නැති සංකල්පයක් අල්ලගෙන ඉන්නවා කිය. අලුත් දෙයකට ලෑස්ති නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරන්න දන්නවනම් ඒ ප්‍රශ්න කරන මිනිස්යාගේ ප්‍රශ්නේ ස්වරූපෙම කියන්න පුළුවන්. මෙහා මේ අහන්නේ යෝනිසෝමනසිකාරය ඇති කරන්නද ආයෝනිසෝමනසිකාරද ඇති කරන්නද කියලා. ඒ කිය කතා දෙකක් නෑ ප්‍රශ්නේ ගොනු කරන ක්‍රමයට ඉදිරිපත් කරන ක්‍රමයට කියත හැකියි. ඒකට හේතුව ඒ අයෝනසෝ මනසිකාරයේ මේ සම්පූර්ණ සද්ධර්මයේ දියා භාවනාව දියා ත්‍රිපිටකයේ දියා හමානකම දියා යෝගාවචර ගති දියා බැලුවොත් අල්ලන්නෙම වමතින් තමයි. අල්ලනල්ල තැන සර්පයා කනවා. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් එයාට මේ තේරෙගෙම පේනවා ගොනුවක් තියෙනවා හරියට දරේ පලනකොට මරේට ගහන්න ඕනේ. සර්පයා අල්ලනකොට බෙල්ලෙම අල්ලන්න. ඇව්වේ නැත්තම් සර්පයා කනවා. ඒ නිසා ඒ ප්‍රශ්න අහන ස්වරූපෙම කැතපට ගහන ස්වරූපෙම කේත හැකි යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මේකේ තියෙන දුෂ්කරකම නිසාම මේකේ තියෙන ගම්බීරත්වය නිසාම වර එක සරුවච්චන් වහන්සේ නිර්මිත සරුවච්චන් වහන්සේ නමක් මවල උන්වහන්සේ ලවා ප්‍රශ්න අහුවනවා මොකද මේ ලෝකේ ඉන්න එක යකෙකුටවත් හරියට ප්‍රශ්නක් අහන්න තේරෙන්නේ ඔය සුත්තනිපාතයේ තියෙන පාරායන වර්ග ඔක්කොම තියෙන්නේ නිර්මිත බුදු කෙනෙක් මවලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහන දැන් මෙතනත් මේ සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්න අහන්නේ යෝනිසෝමනසිකාරය ඇති කරගන්න නෙවෙයිනේ සම්පජඤ්ඤය ඇති කරගන්න නෙවෙයිනේ මේ අපි ගැන අනුකම්පා කරලා මේ ප්‍රශ්නේ අහලා තිබ්බොත් ඒකට උපවාන ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ වැරදිනම් උන්වහන්සේට දෙන්න පුළුවන් උත්තරයක්. හරිනම් ඕක වාර්තාගත වෙලා දැන් මේ මීතිකල භාවනා කරන මේ 2015 අප්‍රේල් වෙනකොටත් මේ ප්‍රශ්න අපි ළඟට එනවනේ එතකොට. සාකච්ඡාවක් ගියේ නැත්තම් මේක නිකන් කාලේ වැලි තලාවට යට වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහනවයි කියලා කියන්නේ ධර්මයට අභියෝගයක්වත්, දේශකයන් වහන්සේට අභියෝගයක්වත්, බුදුහාමුදුරන්ට අභියෝගයක්වත් නෙමෙයි අනුග්‍රහයක්. වෙන විදිහකට කියන්න පුළුවන් ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනකොට ඒ sannivedana වෙනදී අල්ල ගන්න බැරි නම් අර පින් සිද්ධ වෙයි. නමුත් යෝනිසෝ මනසිකාරයක් වගේ දෙයක් සම්පජඤ්ඤයක් වගේ දෙයක් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ මම 79 ඉඳලා 86 87 වෙනකන් භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරා ඉතාමත්ම කලාතුරකින් පුළු පුළුවන් වෙලාවට මගේ දවසේ තියෙන හොඳම වෙලාව තමයි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව. නැත්නම් ධර්ම සාකච්ඡා. මට හොඳටම මතකයි මම කවදාකවත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. නමුත් මට තේරුණ හැම කෙනාම අහන ප්‍රශ්නේ මට අහන්න ඕනේ ප්‍රශ්නේ අහන්න කියලා. ගොඩ දෙනෙක් ඇතුලේ සුදු ඇත්තෝ මට ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මට තේරුණා බ්‍රහ්ම සභාවක ඉන්නවා දේව සභාවක ඉන්නවා වගේ තේරෙනවා. නමුත් ඒගොල්ලෝ ප්‍රශ්නයක් ගොනු කරලා අහනකොට ඉතින් අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනකම නිසාත් මේ සුද්ධට ආර්ය දුක්ඛාරිය සත්‍යයි මේ කළු මට දුක්ඛාරිය සත්‍යයි දෙකක් කියලා මං හිතාන හිටියේ. ඇත්තට බලනකොට ආර්ය සත්‍ය නම් කොයි එකකටත් එකයි. දුක නම් දුකමයි. මං හිතුවේ ගෑනුන්ගේ දුක්ඛාරිය සත්‍ය වෙනයි පිරිමින්ගේ දුක්ඛාරිය සත්‍ය වෙනයි. මං ඒතර ගිහියනේ පැවිදි අයගේ දුක්ඛාරිය සත්‍ය වෙනයි මං වගේ අමු ගිහියෙකුට දුක්ඛාරිය සත්‍ය වෙනයි. සුද්දට ඉංග්‍රීසි දන්න හින්දා දුක්ඛාර සත්‍ය වෙනයි මම මේ ඉංග්‍රීසි නොදන්න නිසා දුක්ඛාර සත්‍ය වෙනයි කියලා බලනකොට ප්‍රශ්න අහන්න ආන දෙනවා කොයි තැනින් ආවත් එකම දුක හැම එකක් ගාම තියෙන ඊට පස්සේ ඒක විසඳන එක්කන දෙන උත්තර දිහා බලනකොට මට තේරෙනවා දැන් මගේ ප්‍රශ්නේ අහලා මට උත්තරත් හම්බෙලා තියෙනවා. ඒ නිසා මට පුදුමාකාර විදියට ප්‍රයෝජනෙන්න පටන් ගත්තා. මොකද ඒ තරම්ම මම මා විසින් දුස්සීලයේ පාපතරයෙක් ශාසනික ගරු කටයුතු පුද්ගලයන්ට යන්නවත් බැරි හඩු ගඳ ගන්න උරුලෑවෙක් කියලා තමයි මං හිතන්නේ හිටියේ. මං හිතුවේ නෑ කවදාකවත් මේ ධර්ම සාකච්ඡාව නමාව ගණී කියලා. මගේ හිතේ තියෙන මේ කෑදරකම කඩප්පුලිකම දන්නවනේ. හොඳ වෙලාවට උනේ එක ගිහියෝ උන් කිසිම ආයිමක් කෙරුවේ නෑ. සාකච්ඡා කරා සාකච්ඡා කරන මට තේරුණා කොයි පැත්තෙන් ආවත් එකම ප්‍රශ්නේ අහන්නේ. ඒක නිසා ප්‍රශ්න අහන එකකටත් වඳින්න හිතෙනවා. උත්තර දෙන එකනත් වඳින්න හිතන හැබැයි එක සැරයක් ඇහුවට එක ප්‍රශ්නයක් අහනකොට මම හැදෙන්නේ ලක්ෂ කෝටි වාරයක් ප්‍රශ්න අහන නිසා මේ පරිපුච්ඡා කියලා මේ තියෙන මේ සාකච්ඡා අනුග්‍රහිතයේ හොඳට මතක තියාගන්න තියෙන්නේ ශාසනයේ පමණයි අනික කිසිම ශාසනයක ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ දැන් ඒගොල්ලන්ට ඒක දියුණු වෙන්නේ නැති නිසා බුදුහාමරන් ක්‍රමයේ ඉගෙනගෙන ඒගොල්ලොත් දැන් මේ සාකච්ඡා දෙබස් කතා කරනවා. නමුත් ඒක සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒගොල්ලෝ යන්නේ සුද්ධ ලියවිල්ලේ. සුද්ධ ලියවිල්ලේ තියෙන විදිහ හරිනම් පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ. එච්චරයි. ਸਰවචනසේ විතරයි මේක දුන්නේ. නමුත් මං කියනවා පැහැදිලිවම ඒක හොඳටම තේරෙනවා පුද්ගලිකව කමඨාන් සුද්ධ කරනවා නම් හුඟ දෙනෙක් බය කමඨාන් සුද්ධ කරන්න පුද්ගලිකව ඉදිරිපත් වෙන්න මොකද Tamanට ඕන දේ අහන්න දන්නේ නැහැ. මොකද භාවනා කරලා නැහැ. වෙන මොකක්වත් නෙමෙයි. සමහරුන්ට තියෙන හොද්දටම ඕනකම මේ මගේ දේ කොහොම හරි කරලා අහගන්න ඕනේ කියලා. ඉතින් අපි Nissan වනේ දැන් කරන්නේ ඔක්කොටම මේ ට්‍රුත්ලට හදලා දෙන එකනේ. පොදු සාකච්ඡාවනේ යන්නේ දැන්. ඒ නිසා අහන්න බැරි කාට අහන්න නැතු ඕන තරමක් කාලයක් භාවනා කරත හැකි ඌ අහුවෙන්නේ නැහැ. අහන මිනිසයත් ඇහුවට මොකද නමකම ලියන්නේ නැති නිසා අහුවෙන්නේ නැහැ. ඉතින් ඕකට හරියට විරුද්ධ වුණා කට්ටිය මාත් විරුද්ධයි උනට ඉතින් මොන කරන්නද මේ 40 50 එකක් කරන වෙලාව කරන්න දෙයක් නැහැ ඒ නිසා මේ ප්‍රශ්න සාකච්ඡාවේදී තමයි කන කොකයි සුදු කොකයි තේරෙන්නේ ඉගිලෙන්න ඕන ඉගිලෙන කොටයි තේරෙන්නේ ඒ නිසා කවුරක ප්‍රශ්නකට ලැජ්ජ වෙන්න එපා මොකද අපි දවසේ පැය දීලා තියෙනවා ප්‍රශ්න නැවුවයි කියලා ලැජ්ජ වෙන්නත් එපා. හැබැයි මේ ප්‍රශ්න අහන ඇටි ප්‍රශ්නට උත්තර දෙන්න සාකච්ඡා කරන්න ඒකත් එක දවසෙන් අහලා බෑ. එක දිගට එකම කට්ටියක් එකතු වෙලා කරගෙන කරගෙන යනකොට මේකේ දියුණුවක් ඇති උනායි. මොකද ආධුනික යෝගාවචරයට සතිය ඇති කිරීම සඳහා එකම එක උපක්‍රමයේ තෝරන්නේ මෙනෙහි කිරීම. මානසිකාරය. දැන් මේ මානසිකාරය අයෝනිසෝ වෙන්න පුළුවන් යෝනිසෝ වෙන්න පුළුවන්. මේ මෙනෙහි කිරීමේ ක්‍රමය අපිට පේන්නේ අපි ආය දෙකේ පන්තියට ගියා වගේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවයි කියනවා හෙලනකොට හෙලනවයි කියනවා ඕක කියන්න ඕනේ හුස්ම ගත්තේ මෙතෙක් අලුත් ආයේ මෙනෙහි කරලාය කියලා ඉතින් ඕක වැත්තකට දාලා නිකන් ඉතින් ඒ නිසා කවදාකවත් හිතයි අරමුණ එකතු වෙන්නේ නැහැ ඉතින් කවුරු හරි බොහොම යටහත් පහත් වෙමක මෙනෙහි කරන්න පටන් ගත්තොත් යාට තේරෙන පටන් අර ගන්නවා මේ මෙනෙහි කිරීමට ඇති වෙන द्वේෂයක් හිතේ තියෙනවා ඒකට හේතුව මෙනෙහි කරමින් භාවනා කරනකොට අරමුණ එක දිගට යනකොට අරමුණ කෙරෙහි ද්වේෂයක් එනවා. එකම අරමුණ දිහා බොහෝ වෙලා බලාගෙන ඉන්නකොට එපා වෙනවා. විවිධ අරමුණු නෙවෙයි. එතකොට මේක පේන්නේ මෙනෙහි කිරීමට විරුද්ධ වෙන ද්වේෂයක් වශයෙන්. ඉතින් යා කියනවා මොකද්ද මේ මෙනෙහි කිරීමේ ඇති වැඩේ? මෙනෙහි කරන්නේ නැතුව බලන්න බැරිද කියලා ඒක මම මේ සාධාරණ කරන්න යන්නෙත් නෑ. අසාධාරණ කරන්න යන්නෙත් නෑ. මේවා භාවනාදී ඇති වෙන සංකරතා. අපිව නිදස් අයින් කරන්නයි ඕනේ. හරහා යණ්ඩයි ඕනේ විනිවිද බලණ්ඩයි ඕනේ මේ විදිහට යෝගාවචරයන් සඳහා මේ වගේ විශේෂ සාමූහික භාවනාවල්දී මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියලා කිව්වට මේ මෙනෙහි කරමින් ඉන්නකොට අරමුණ විපරිණාමයට යනවා මොකද වෙන්දට වෙඩි අරමුණට මුණට මුණ දාලා ඉන්නවනේ මේ විපරිණාමය නිසා අරමුණේ මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා කරගන්න බැරුව යන තැනකට එනවා මේ දැන් කොතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕනද කොතෙනින් එහාට මෙනෙහි නොකරන්න ඕනද කියලා කියන එක ඒක මොනම තාක්ෂණික ලියමනක්වත් ටෙක්නිකල් රයිටින් එකක්වත් දෙන්න බෑ. යෝගාවචර දැනගන්න ඕනේ අරමුණ හාද කරගන්නකම් මූණට මූණ දාලා තියාගෙන ඉන්නකම් අප්‍රමාද වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ අරමුණ ඉබේම තමන්ගේ කහාද වෙලා පේන්න පටන් ගත්තට පස්සේ බලන්න මෙනෙහි නොකර වුණත් ඒ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් මෙනෙහි කරනවට වැඩිය මෙනෙහි නොකර අල්ල ගන්න පුළුවන්. නමුත් යම් වෙලාවක ආය අරමුණ පිට ගියොත් ආය මෙනෙහි කරලා අරමුණ දැපෙන දමා ගන්න. අන්න එතකම් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ මෙනෙහි කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් වෙනකොට මෙනෙහි නොකර ඉන්න ඕනේ. ඉතින් මේක මොනම විදිහකින්වත් යෝගාවචර මෙනෙහි කරපන් කියන්නත් බෑ නොකරයි කියන්නත් බෑ. ආධුනිකයට කියනවා කරපන් කියලා ටිකක් කල් යනකොට ඒක හැලෙනකොට කියනවා හොඳයි. මෙනෙහි කිරීම නැති වුණත් කමන්නේ දැන් අරමුණ හොඳට මුණට මුණ දාලා තියෙනවනම් අරමුණේ අලගිය මුලගිය වැටෙනවනම් මෙනෙහි නොකර ප්‍රශ්නයක් නැහැ අරමුණ වෙනස් වුණාට ප්‍රශ්නකුත් නැහැ වෙන අරමුණක් ආවත් ප්‍රශ්නයක් නැහැ ඉරියව් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ගතිය කොහොමඩක්වත් ඒ නිසා මූලික කමඨාන උපදේශවල දෙන්න බෑ කරනකොට කරනකොට එන ප්‍රශ්න අනුව ඒ කෙනාට විතරක් ඒ බේත් තුණ්ඩුව ලියලා දෙනවා ඉතින් මේ පොදුවේ බේත් තුණ්ඩු ලියපුවාම අර මෙයාට දීපු බේත් තුන තව කෙනෙක් කරා අර මේ ප්‍රෙඩිසිල්ලා කියනවනේ හරකට දෙන බෙහෙතයි මේ අර කරතකාරට බෙහෙතයි වැරදිලා දැන් මගේ කුරේ ගෙවිලා වගේ භාගෙට හරක ගොනා යන්නේ අඩමාණ්ඩ වගේ හරකක බෙහෙත මම බීලා මගේ බෙහෙත හරක බීලා මාරු වෙච්ච කතාවක් මේ පොදු කමටහන් සුද්ධ කරනට උඟ දෙනකොට කුරේ ගෙවිලා වගේ භාගෙට ගොනා යන්නේ අඩමාණ්ඩට යනවා ඊට පස්සේ ආයෙත් ප්‍රශ්න විචාර කිමිමයි ගොඩ ගන්න පුළුවන් දැන් හිතන්න ඊට පස්සේ යා ගෙදර ගියයි කියලා ඉතින් දැන් කියනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙමයි ධම්මජීව හඳුම මෙනේ කරන්නම කිව්වයි කිය. ඊගාට කියන පිස්සු මං කියනවා බාහන කර මට එපයි කියවනේ. එහෙනම් ওই ධම්මජීව හඳුර වෙන්න බෑ. මේක කරන්න අනිකනේ එපාම කිව්වයි කියලා. ඉතින් මේ දෙන්න ගහ ගන්නවා එළියට ගිහින්. ඉතින් මං ඔව්ව hina කාලා ජීවත් වෙන එක තමයි මගේ එකම ප්‍රධාන ආහාරය ඕක මේ දවස්වල. මේ මේ අපි මේ උගත් මිනිස්සු. යමක්කම තේරෙන මිනිස්සු මොන්න තේරුම තිබුණත් මේකට මේ ප්‍රශ්නේ ගොඩ එන්න බෑ. අපි තාම යටහත් මෙනේ කරන්න බැරි වෙලාවෙ මෙනේ කරපන් කියන එක අහන්න කරනකොට මෙහෙම වෙනවයි කියලා හරියට වාර්තා කරන. ඒකෝට දවසක් කියයි ආයෙනවක හැලෙනවනම් මෙනේ නොකර බලන්න වැටුනොත් ආයෙ මෙනේ කරන්න මේ විදියට කරගෙන යන කෙනා අර මුලින් උපදෙස් දීමයි මැදදී උපදෙස් දීමයි ඊගාට උපදෙස් දීමයි යාගේ ගුණාගුණ කියවන මත මිස මොන විදිහවත් කියන්න බෑ. ඒක නිසා පරිපුච්ඡාව ප්‍රශ්න කිරීම හරහා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරනකොට අනුන්ගේ මෙයාගේ කට උතර හෝ ඊයේ දීප උපදේශය හෝ හෙට දෙන්න තියෙන උපදේශය අදට අදාළ නැහැ. උගව දෙනෙක් හිතනවා නෑ මේක ඔක්කොම ප්‍රස්ථාරගත කරලා මෙහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම උනොත් මෙහෙම කරන්න කියලා කොම්පියුටර් පොත් තියෙන්නේ ටෙක්නිකල් රයිටින් වල එහෙම ලියන්න පුළුවන් මේ කියලා මේක කරන්න බෑ මොකද දැන් තියෙනවා කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් භාවනා කරනකොට උපදෙස් දෙන්න මෙහෙම වෙනකොට මෙහෙම කරන්න කියලා. ඒකේ පේනවා බොහොම සුළු දුර යන්න පුළුවන්. ඒ තරම්ම අපේ කර්මානුරූප අපි වෙනස් වෙන නිසා අපිට වැටහෙන දේ ඉතාමත්ම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් ඒ දේ ප්‍රකාශ කිරීමට භාවනා කරන එක්කන ප්‍රශ්න කරනවා විතරක් නෙවෙයි. කමඨාන් සුද්ධ කරන එක්කන ප්‍රශ්න කරනවා. සුද්ධ කරලා තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක පේන්නේ හරියට දත් ගලවනවා වගේ. ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා කමඨහන් සුද්ධ කරන්න ඒක එක නයින්නේ. පොලිමේ ඉන්නකොට දත් දලවන දොස්තර ගාව පොලිමේ ඉන්නකොට වගේ දැන් ගියාට පස්සේ කූර තියලා අල්ලනවනේ දතට ඒක දත හිරි වැටිලා වතුර දාලා දොස්තර කට උඩ නැගලා අඬුව දාලා ගලවනවනේ අර ජර ජර ජර ජර ගාලා ඒ වගේ තමයි කමඨහන් සුද්ධ කිරලා දත් ගලවන වැඩ. ඉතින් මේ පොලිමේ ඉන්නකොට සෑහෙන්න ප්‍රෙෂර් එක නගිනවා. සෑහෙන අසහනයක් එනවා. දැන් මොනව කරයිද දන්නේ නැහැ. කොයි දේ කරයිද? ඒක තමයි අපි පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙතන ඉන්න 140ක් විතර ඒකට බයයි. ඒකට බයයි මේ මේ මේ මම මේ කියන දේවල් පුද්දලික දන්නෙත් නැහැ කිය යුතු දන්නෙත් නැහැ නැතුව දන්නෙත් නැහැ කියලා කමඨාන සුද්ධ කිරීම ඉදිරිපත් කිරීමේ බයක් තියෙනවා ඒක sannivedana ප්‍රශ්නයක් ඒක අපිට මේ බුදුරජාන් වහන්සේගේ යුතුයකමට වගකීමට එන එක නෙවෙයි. නමුත් අපි කොහොම හරි කරලා මේ අමාරු දේ ගොඩ දාගත්තොත් තේරුම් ගත්තොත් අපි වයසට ගිය වෙලාවක ලෙඩවිච් වෙලාවක වයසට මරණ ටිකට් වෙන ලෝක තමයි පිහිට වෙන්නේ. ඒ නිසා මුලින් මුලින් මේ පරිපූර්ණා ක්‍රමේදී මේකට ධර්ම ගෞරවයෙන් යුක්තව වැටහෙන දේ ප්‍රකාශ කිරීම සහ මේක නැවත නැවත කර බැලීම හරහා කෙනෙකුට මේ අරමුණු මාරුණාට වෙන අරමුණු කඩා වැදුනට ඉරියව් මාරුණාට හිත නරක කරගෙන යෑමේ අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කරන්න පුළුවන්. ඒක ජීවිතේ සම්පූර්ණ පෞරුෂත්ව වෙනස් කරන වැඩක්. අපි මේ මෙතෙක් කල් ගිය සම්ප්‍රදාය කඩලා අලුත් ක්‍රමයකට වෙනවා. මම මේකට කියන්නේ තිරියන් වෙනවයි කියලා. අලුත් වෙනවා. නවීකරණ වෙනවා. රැඩිකල් වාදී වෙනවා. විප්ලවීය වෙනවා. ඉතින් ඒකට අපි හරි අකමැතියි. ඇත්තටම අබෞද්ධයෝ මේකට කැමති විශේෂයෙන්ම වෙන ආගමක ඉඳලා මේ ආගමට ආපු එකන හරිම කැමති එකට. උප්පත්ති බෞද්ධ හරි අකමැති. අර දන්න රාමියම් පිටපයින්වට. ඒ නිසා මේ පරිපුච්ඡාවෙන් තොරව කොතනදී මෙනේ කළ යුතුද කොතනදී මෙනේ නොකළ යුතුද කියලා යෝගාචර තේරෙන්නේ ඒකට මේ අදාළ චෛසිකට කියන්නේ විතක්කේ කියලා. විතක්ක චෛසිකේ තමයි අරමුණට හිත නැංවීම කරන්නේ. නමුත් යෝගාචරය විතක්කේ විතරක් කරලා විචාරය කියන නැත්නම් මේ ධම්ම විචය කියන නැත්නම් මේ සම්බොජ්ජංගේ දිනු කරන මේ විචාර බුද්ධිය නැත්නම් කොච්චර අරමුණ ඇසුරු කරත් එයාට සපේලා උත්තර දෙන්න බෑ මේ මම වම දැක්කා වම දකින්නකොට මෙන්න මේ ටික මම දැක්කා ඒක දකුණෙන් මේ විදිහට වෙනස් කියලා ඒකට බුදුහාමර පාවිච්චි කරන්නේ සම්පායති කියන වචනේ සපේලා උත්තර දෙන්න පුළුවන් අපදානේන සම්පායති මේ වම තිනකොට දැකිච්ච දෙකපු දේ ඒත්තු ගන්නන විදියට අද්දුරු ප්‍රත්‍යක්ෂක විදියට කියන්න පුළුවන්. ඒක කියන්නේ කොහොමද? ඒක දකුණේ නම් මෙහෙමයි මේක එහෙම නෙවෙයි. මේක වම. මේක පටන් ගන්නකොට මේ විලුඹ තද වෙන, ඊගාට මැද, ඊගාට ඇඟිලි. ආදි වශයෙන් මේ විස්තර කියනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේක මේ මේ පොතක් බල්ලා කියන එක නෙවෙයි. හරියටම ප්‍රත්‍යක්ෂලා. ඒකට තමයි මේ කියන්නේ පච්චත්ත වේදිතබ්බ කියලා. තමන් කරනකොට <clears throat> දකින්න දේ කියනකොට අහන ඉන්නේ කරන බව තේරෙනවා මේ ආවට ගියාට කරපු එකක් නෙවෙයි අද්දුරු ප්‍රත්‍යක්ෂේ. ඒතර වම තිනකොට මෙහෙමයි දකුණ තිනකොට මෙහෙමයි ආස්වාස කරනකොට මෙහෙමයි ප්‍රසවාස කරනකොට මෙහෙමයි අත නමනකොට මෙහෙමයි අත දිගානකොට මෙහෙමයි කියලා කාටවත් නෑ බෑ කියන්න බැරි මේ මූල ප්‍රභවයට හිත තියලා සතිය තියලා අප්‍රමාදයේ තියලා ඒක ප්‍රකාශ කරන්න යනකොට නිකන් හිත හිතෙන්න විහිදුවල බෑ. විහිදුවපේක මොකද්ද අත්විඳ කියලා ස්පර්ශකලේ කියලා අත්දැක්කේ මොනවද කියලා සපේලා උත්තර දීමයි ඒකට අපේ ලොකු සංසය දොපු වචෙන් තමයි මේ සම්පායති කියන වචනෙට සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න අහනකොට කියත හැකි. මේ මොනසාව පොතක් පාඩම් කරලාද කියන්නේ නැත්නම් අහන ප්‍රශ්නේ හැටියට උත්තර දෙන්න පුළුවන් කරපු කෙනාට. ඒ දැනුමට දැනුම මේ පොතේ දැනුම ඕනේ නැහැ. ඒ දැනුමට ඥාන පිරිණිකම් බලපාන්නෙත් නැහැ. ඒ දැනුමට වයස බලපාන්නෙත් නැහැ. ඒ දැනුමට බෞද්ධ බෞද්ධකම් බලපාන්නෙත්. ඒකට පැවිදි පැවිදිකම් බලපාන්නෙත් නැහැ. මේ මොකද පාය තියෙනකොට පාය වැටෙන දේ ඥාන පිරිණිකම් මේ සම්බන්ධයක් නැහැ ආන්න ඒ දේ හෙලි කරන්න පුළුවන් නම් යා විතක්කේ විචරක් නේ ਵਿਚාරය විමසුන්නුව නේ මේ අරමුණ රස විඳින ගතිය තියෙනවා ඉතින් අපිට මේ ප්‍රශ්න වෙලා තියෙන මේ අරමුණක් රස විඳින එක රූප සද්ද ගන්ධ රස වශයෙන් නන්නත්තර අරමුණු රස විඳින අතරම උනන්දු වෙන්නේ නැහැ. මේකෙන් ලාභ සත්කාර සම්මාන සිලෝක මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිත අපිටත් නොකිය පැදුරටත් නොකිය වෙන අරමුණ වලට පයින්. ඒක හොඳටම තේරුම් ගන්න එහෙම පයින්වයි කියන්නේ දැන් අරමුණේ නීරසකම එන්න පටන් ගන්නවා. මේ කියන්නේ මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව ගෙවෙනවා. තෘෂ්ණාව ගෙවෙනවා. තෘෂ්ණාව ගෙවෙනවා. ගෙවෙනකොට <clears throat> හිත එක්ක පැදුරටත් නොකිය පිට අරමුණට බයින්න නැත්තම් බුදිය ගන්න. ඒ කියන්නේ දැන් හොඳටම හිත කොටු වෙන්න පටන් අරගෙන. හිත අවු වෙලා නිකන් රෙගියුලාට ටෝච් එකක් ගැහුවා වගේ. එහෙම නැත්තම් හොරෙක් රහස් පොලිසියට අහු වුණා වගේ. එතකොට හිත নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් ඔක්කොම ප්‍රශ්න තමයි. නමුත් ਵਿචාරය අනුව කටයුතු කරන කෙනාට නම් තේරෙනවා මේ අරමුණක් දිහා බලාන ඉන්නකොට අරමුණේ තෘෂ්ණාව ගෙවෙන බව, නීරසකම මතුවෙන බව, ඒකාකාරීකම එන බව, සැකමසු වෙන බව, අනිෂ්ඨිර බව යන්න විනාඩි ගානක් යන්නේ. ඔච්චර කල් භාවනා කරන දෙයක් නෑ. නමුත් මේක තේරුම් ගන්න අවුරුදු 7කින්වත් බෑ. එකම අරමුණක් දිහා නැවත නැවත හිත යොදනකොට ඒ අරමුණේ නීරස වෙලා ඒකාකාරී වෙලා වෙනකොට එක්ක නිදා ගන්න එක වෙන අරමුණට යනවා. ඉතින් අපි වෙන අරමුණ වලට යෑම පිළිබඳ චෝදනා කරන එක අසාධාරණයක් නෑ. නමුත් යෝනිසෝමනසිකාරයක් තියෙන කරාට කියනවා ඇයි මේ පිට අරමුණට යන්නේ මේ Tamange මූල කර්මස්ථානේ නීරස වෙලා. බලන්ඩ නීරස බවක් තියේදී පිට අරමුණකුත් තියේදී පුළුවන් මේක දිහාම තව එක සැරයක් බලන්න තව එක චිත්තක්ෂණයක් බලන්න ආනේ විදිහට මේ විචාර බුද්ධියෙන් අරමුණු රස විඳීම කරන්න දන්නවනම් ඒ යෝගාවචරයට බොහෝම ඉක්මනට තේරෙන පටන් ගන්නවා මේ තෘෂ්ණාව නැති තැන द्वේෂය මතු වෙන තැන ඊට වැඩි. ඉස්සර තිබුණේ අරමුණට අරමුණු රස මාරු වෙනකොට මාරුනට එනේන එක කක කක යන තෘෂ්ණා රසයක්. එකම අරමුණ දිහා බලාන ඉන්නකොට ඒකේ එපා වීම නීරසකම කියලා කියන්නේ द्वේෂ පදනමයි. ඉතින් බුදුරජාණන් කියන්නේ විපස්සනාව කියන්නේ මේක දිහා ද්වේෂ පදනමෙන් නැතුව ඥාන පදනමෙන් බලන්නේ. මේක දැක ගන්නාසුලුව. මේක තමයි ඉස්මතු කර ගන්න ඕනේ. ඒකට නූල් බඳින්න පිරිත් නූල් කියන්නේ මේ අඬහව ගන්න සාන්ති කර්ම කරලා වැඩක් නැහැ. අරමුණු නීරස වෙන බව දැක දැකත් පිට අරමුණට පයින් බව දැක දැකත් ආය ආයත් අරමුණට යොදනවා නම් තමන තීරණ පටන් ගන්නවා ඒ තරම්ම ශීඝ්‍රයෙන් ඒ කාර්මුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකේ රසවත් ගතිය නැති වෙලා නීරසකම එනවා. සිද්ධි බහුලකම නැති වෙලා ඒකාකාරීකම එනවා. සැක එනවා. බය එනවා. මේ සෑම දෙයක්ම අරමුණු කරන්න පුළුවන් නම් අනාගාමි මට්ටමට යන්න මේ එන නීරසකම මේ ඒකාකාරීකම මේ බය ගතිය එනකොටම අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා උද්දම් භාගයේ ඕරම් භාගයේ සංයෝජන සියල්ලම කපන්න ඕනේ නීරසකම අරමුණු වෙන්න. අපි දැන් කරන්නේ නීරසේ නෝට සලුවක සාදාලා නැගිටලා යන. එහෙම නැත්නම් හිතනවා සතිය කැඩලයි කියලා සමාධිය කැඩලයි කියලා මේ අරමුණේ බෑ අයපය හෙල්ලෙනවා අරක වෙනවා මේක වෙනවයි කියලා ඒ එන නීරසකම භාවනා ප්‍රතිඵලයක් විදිහට නැත්නම් ඒක දැක ගැනීම එතේ මෙතේ කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි දැන් තියෙනවා මතුවලා තියෙනවා මේ දීලා තියෙන තෑග්ග බාර අරගත්තේ නැති එක වෙලා තියෙන කියලා තේරුම් ගන්නේ කදාකවත් සෝවාන් වෙන කෙනෙකුට ඔකත් කරන්න බෑ. තකදාගාමී නෝඩත් කරනවා. අනාගාමී වුණාට පස්සේ තමයි තේරෙන්නේ අරමුණකට හිත දාලා තප්පර ගානක් යන්න එපා මේ එපා වීම අරමුණු කිරීමට බුදුරජාන් වහන්සේ සඳහන් කළා තිනවා උඹට භාවනා කරනකොට දරතයක් තේරෙයි. පීරි ගෑමක් තේරෙයි. වෙහසක් තේරෙයි. දැවෙන ගතියක් තේරෙයි. තැවෙන ගතියක් තේරෙයි. අන්න පුළුවන් නම් මේ මේ දවන, තවන, පෙරලන පීරිගාන ගතියට ප්‍රමෝදයක් පහල කරගන්න. අඩේ දැන් නම් භාවනාව හරි ගියා සතිය ආපු නිසා ඔන්න ලාවට මට එපා වීම ආවා කියලා. ඒ එපා වීමේ තියෙන දවන තවන ගති වෙනුවට ඒක ප්‍රමෝදයක් කරගත්තොත් ටික වේලාවකින් ප්‍රීතියක් බාටපත් වෙලා සති සම්පජඤ්ඤයට නිමිත්තක් වෙනවා. ඊට පස්සේ ඒකාකාරීකම එනකොටම මගේ මේ අරමුණක් නෙවෙයි මේ සතියක් නෙවෙයි දැන් සම්පජඤ්ඤයක් මේ තියෙන්නේ ඒකාකාරී එනකොටම පටන් ගන්න තැන ඉඳලම දකින්නකොට ඒකේ තියෙන පැංගිරි ගතිය තිත්ත ගතිය වෙනුවට මිහිරියාවක් එනවා එතකොට ඊට සුඛයක් පස්සද්ධියක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම නැත්නම් මිතෙක් වෙලා යෝගාවචරය නැද්දකින් නොපතන් කියපු මේ එපා වෙන ගතිය ඒකාකාරී ගතිය බයලවන ගතිය අසරණ වෙන ගතිය එන්නකොටම අල්ලගෙන ඒක ප්‍රීතියක් ප්‍රමෝදයක් සතියක් සම්පජඤ්ඤයක් පස්සද්ධියක් පාඩපත් වෙච්ච දවසේ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ පැරණි සිංහලයේ වචන තියෙනවා. වෙත පැමිණිච්ච දුක පැනිරහක් කරගන්න මොකද ඒක භාවනා ප්‍රතිඵලයක්. නිකන් එක අරමුණක හිත පාත්තන්න බෑ. හිත පවත්නකොට නීරස වෙනවා. නීරස වෙනකොට සලුවකසා දාන්න තමයි මායя මේක හදලා තියෙන්නේ. බුදු ජානසිකන සලුවකසා දාන්න එපා. එනකොටම නීරසකම දැනගනින් හැබැයි ද්වේෂ පදනමෙන් නෙවෙයි. ඥානපදනමින් එතකොට තමයි තේරෙයි මේ එන්නේ මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නයි මම මෙතෙක් කල් කෙරුවේ මොකද ඇයි මෙහෙම වෙන්නේ මේකට වෙන මොනවද කරන්න ඕනේ ආදී වශයෙන් මේකේ නඩු චෝදනා අදි චෝදනා ඉදිරිපත් කරමු කවදා හරි මේක නීරසකම එන්නකොටම තේරුම් ගත්තොත් දැන් නම් සතිය එපයි කිව්වත් යන්නේ මොකද නීරසකම එනවනේ නැවත නැවත ආන්න මේක අල්ලා ගන්න පුළුවන් දවසේ ඒ යෝගාවචරයාට තමන්ගේ ඥාණයෙන් ස්වයම්බූ ඥාණයෙන් කවදාකවත් මේක අල්ලන්න බෑ. අල්ලන විදියට නෙමෙයි අපේ මේ ස්වභාවික වර්ණේ සිද්ධ වෙලා තියෙන්නේ. අල්ලන ක්‍රමයට අපේ ආරක්ෂක සංවිධාන අපේ ඥානගත වෙලා තියෙන්නේ. මේකට බය වෙලා ආරක්ෂක ක්‍රම හොයන්නයි අරයාගෙන් අහන්නයි මෙයාගෙන් අහන්නයි කනපින්දම් ගහන්නයි හදලා තියෙන්නේ. බුදුජානනාංශ කියනවා මා විශ්වාසයට ගනි බුද්ධහනුස්සතිය කරපන් නැත්නම් බුදුන් අදාහගනින් අරමුණේ භාවනා කරනකොට නිරසකම එනවනම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පළවෙනිම ලකුණ මේකට ඒ බුරු පණ්ඩිස්සාංශ කියනවා භාවනාදී නීරසක මේකාකාරීකම කම්මැලිකම ආවනම් ශිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නේ කියන. දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පාවා දෙන්න එපා සටන. අරමුණු වෙනස් වුණත් වෙන දෙයකට මාරුණත් ඉරියව මාරුණත් මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ මේ නීරසකම නිසානේ. දැන හෝ නොදැන ආන්න ඒක කරන්න ගිය දවසේ යෝගාවචරයට භාවනාව කියන්නේ කටුකොහලක්වත් එහෙම නැත්නම් කටුයිබුලේ නැගිල්ලක්වත් නෙවෙයි විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. මේක මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ පොතේ යම්ම දවසක උඹට විපස්සනා ඥානයක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඊට ඉස්සෙල්ලා නොසිතපු විදිය දුකක් පෙනිලා කියලා. දුක එහා පැත්තේ ඥානයක් තියෙනවා. ඉතින් දුක එනකොට පැන්ඩෝල් බොණ්ඩයි සිද්ධාලේප ගාණ්ඩයි අරකට කරන්නේ මොකද්ද මේකට මොකද්ද කරන්නේ කියලා නටන්න ගත්තොත් එයා කවදාකවත් අර වෙත පැමිණිච්ච ඥානය ලබලා නෙවෙයි දුකෙන් දුකට යනවා. එචයි දුක විනිවිදලා මේක දැන් කාලානේ තියෙන කරවන චෝදනා නොකර මේකට රිංග ගන්න නැතු මේකන වචන කතා කරනකොට ඕම ඉන්න මොකද වෙන්නේ බලන්න. බොහොම සරල සමීකරණයක් බුදුහාම කියන දුකේ එහා පැත්ත සැප. අපිට ඉවර වෙනකන් ඉන්න බෑ ඊට ඉස්සෙල්ලා අපි ඉරියව් මාරු කරනවා අරමුණු මාරු කරනවා චෝදනා කරනවා කරන්න කරන්න වෙන්නේ අර දුකෙන් දුකට දුකෙන් දුකටපත් වෙනවා. නිසා එක දුක්ඛ අමාරු නැත්නම් නිවර් නිරස ගතියක පීඩාකාරී ගතියක ඔක එහෙමම ඉවර වෙනකන් පොඩ්ඩක් බලන්න. සෑම නීරස ගතියකම යහපැත්ත තියෙන්නේ පුදුම ධර්ම රසයක්. කන්දක් නැගි තන පල්ලමකි පල්ලමට වැටුනොත් හෙල්ලමකි කියලා තියෙන වගේ අපිට මේ ඉවසීම නැති නිසා අපි එනේන දුකේදී හිතනවා ගුරුවරයා ළඟ ඉඳගෙන මේ උණ ලෙඩුන්ට කැඳපවන්න වගේ මට මේ දුක නැති කරලා දෙයි කියලා. බැරිද මේ පැවිදි අතරම ළඟ තියෙන කරුණාස්ථාන චාරිත්‍රයක් හොලා දෙන්න කියලා අහනවා. මේ එනේන දුක නැති කරලා දෙන්න. පුළුවන් ටිකක් ගණන් ප්‍රශ්නයක් නැහැ. ටිකක් ගණන්. ඒ වෙනුවට බුදුරජාණන්සේ ආටම වගකීම් බාර දීලා කියනවා යකෝ ඔය දුක විඳලා දැන් තියෙන ඕක කරබන චෝදනා කරන දක පොඩ්ඩක් ඉවර වෙනකම් බලපන්. දුකී යහ පැත්ත සැපයි. ඒක මේ කායනුපස්සනාව වේදනානුපස්සනාවට හැරෙන තැන. ඉතින් අපිට මේ මේ ඉවසීමේ ශක්තිය නැති නිසායි අපිට මේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කමට අංශුද්ධ කරගන්නේ කොහොමද මේකට ඉක්මනට උත්තරයක් ලබා ගන්න කියලා මේකට බුදුරජාණන්සේ උපහාසයට නැත්නම් අපේ ලොකු සංස උපහාසයට කියන්නේ මේ උඹේ කයට තියෙන ආසාව සහ ජීවිත ආසාව නිසා යෝය දැවෙන ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉවසපන් ඉවසුවාම වෙන්නේ යා පැත්තට දුක ගෙවුනාම සැපක් වෙනවා. ආහන එදාට තේරුම් ගන්නවා මේ සෑම නීරසකමක්ම ඒකාකාරීකමක සංසාරයේ ලක්ෂ කෙල කෝටි වාරයක් අපිට ඇවිල්ලා තියෙන හැම වෙලාවෙදීම අපි ඒක අපි බලපුලුවන් කාර්කමෙන් ආඩම්බරකමෙන් මාන්නක්කාරකමෙන් පෞරුෂත්වයෙන් මග ඇරලා ඒ තාක් නිවන මග ඇරුවා කවදා හෝ Taman වෙතට එනේ මේ නීරසකම ඒකාකාරීකම සතියේ වගේම සම්පජඤ්ඤේ විසින් අඳුනගත්ත දවසේ ඒ මනුස්සයා ඒ නීරසකම ප්‍රතිචක්‍රීකරණය කරලා ඒකෙන් බොහෝම සාරවත් ප්‍රතිඵලයක් නෙලනවා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඉවසන්නා නිවන් දකි කියලා බුරුම ආප්තෝපදේශයක් තියෙනවා. ඒක ඇත්තට මේ පළවෙනි දවසේ මම මේ බණ කිව්වනම් ඔය එක්කෙනෙක්වත් ඉන්නේ දමල ගහලා රෑ යන්න ඉඩ තිබුණා. හඳේ. දැන් දවස් තුනක් හිටපු නිසා දැන් ලැජ්ජයිනේ යන්න. ඒ නිසා තව ටිකක් කාගෙන යයි. ඒ නිසා මුලදි මුලදි ඕවා කියන්න යන්නත් හොඳ නැහැ. බබාට නිකන් සාමාන්‍යයෙන් ඉතින් හොරතල් කරලා කිස් එකක් දීලා ෂේප් කරගෙන ඉඳලා පස්සේ තමයි මේවා කියලා දෙන්න ඕන. ඒ එන්න සාකච්ඡාවක් මිස තනි එක දිගට යන ගමනකින් කරන්න බෑ. ඉතින් කවදා හරි මේක තේරුම් ගන්න යෝගාවචරය ප්‍රශ්නයක් අහන්න පුරුදු වෙච්ච දවසේ නැත්නම් කියන්න පුරුදු වෙච්ච දවසේ හරි මම ආනාපානේ බැලුවා ප්‍රශ්වාසය ආස්වාස්වාස බැලුවා අනකොට මේ විදිහට පෙන්නවා එනකොට එනකොට ස්වාමීන් වහන්සේ මේ ආස්වාදේ මේ මේ විදිහට සටහන් ආකාර වෙනස් වෙනවනේ මේ මේ විදිහට මේ සටහන් ප්‍රසආසී සටහන් ආකාර වෙනස් වෙනවනේ කියලා විනිශ්චයක හෝ කඩිමුඩියක හෝ තක්කමු තක තක්කුමුක්කුවක ප්‍රය තල්ලුවක් නැතු මේක ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසේ අහගෙන ඉන්න කරන්න පුදුම සතුටක් ඇති වෙනවා මේ මනුස්සයා ඇති හැටියේ දකින්න සුදුස්සෙක්. ඇති හැටියට ප්‍රශ්න කරන්නේ ඇති හැටිය දැවිලි දැවිලි ඇති කරගන්නේ ඇති හැටිය ප්‍රකාශ කරනවා. කරනකොට එයාගෙන් ප්‍රශ්නයක් දෙකක් අහනකොට මේ අරමුණු මාරුවේද්දිත් වෙස් පෙරලෙද්දිත් වෙස් නානාවිදි බහුරූකෝලම් පැවතියෙද්දිත් දැන් තේරෙනවද මේ සතිය කියන එක පවත්වන්න පුළුවන් කියලා. ඒ අහන ප්‍රශ්නේ පවා ඒ යෝගාවචර ලොකු ආත්ම ශක්තියක්. ලොකු ධෛර්යයක්. එයාට තමයි සම්පජඤ්ඤය හැදෙන්නේ. එයාට තමයි යෝනිසමස්කාරය හැදෙන්නේ. එයාට තමයි ධම්මවිචය හැදෙන්නේ. එහෙම නැත්නම් මේ මෙතෙක් කල් මේ මේ සාකච්ඡා කරපු ටික සතිපට්ඨාන සූත්‍රයේ කටපාඩමෙන් කිව්වත් කවදද හම්බ වෙන්නේ අපිට? අපි කොච්චර කියවලා තියෙනවද? අපි කොච්චර භාවනා කරුවත් මේ භාවනාදී හම්බෙන මේ නීරසකම ඒකාකාරීකම අරමුණු කරන්න ඕනේ. ඒකට ද්වේෂෙන්තරව බලන්න ඕනේ. ඒකට ඉවසන්න ඕනේ. ඔහොම ටිකක් එක දවසේ බෑ. ටික ටික කරන්න ඕනේ කියලා යනකොට ඒ සති සම්පජඤ්ඤේ එන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචර තේරෙනවා මේ එන ඕනම ජවනිකාවක මුලැමැදාග බලනවනම් ඒකට විපස්සනා කියන්න පුළුවන්. නමුත් මේ නීරසකම ඒකාකාරීකම එන්නකොටම කඩන්න පැනනොත් අපිට මැද බලන්නත් බෑ අග බලන්නත් බෑ. එතකොට අපිට අසහනයක් ඉතුරු වෙනවා. මුලැමැදාග බැලුවා නම් එකක් බැලුවත් එකයි ලක්ෂයක් බැලුවත් එකයි එකම න්‍යායය තියෙනවා. මේකට කියනවා සතියෙන් සම්පජඤ්ඤයට මාරු වීම ඊට පස්සේ තමයි එයාට මීමන්සාව කියන irdipaදේ පහළ වෙන්නේ ආන්න මෙහෙම තමයි භාවනාව ගෙනියන්න ඕනේ එනේන ප්‍රශ්නයක් අවුලක් කරගන්න යන්න එපා මේ ප්‍රශ්න තියෙද්දි අරමුණ ගෙනියන්නේ කොහොමද සතිය ගෙනියන්නේ කොහොමද මේ නීරසකම ආවට ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ නීරසකම කෙලවරෙනකම් බලන්න පුළුවන්ද ඒකාකාරීකම ඉවරනකම් බලන්න පුළුවන්ද මෙහින අසහනෙ ටිකක් දුර බලන්න පුළුවන්ද මෙහින බයලවන ගතිය බලන්න පුළුවන්ද ඉතින් මං අහනවා සබාවෙන් තමන් මානසික රෝගියෙක්ද නැද්ද කියලා බලන්න මේට වැඩිය හොඳ උපක්‍රමයක් තියනවාද කිසිම මානසික රෝගියෙකුට උතරින් ගහට යන්න බෑ එයා මෙතනින්ම වැටෙනවා කිසිම කායික රෝගයක් තියෙන කෙනාට යන්නත් බෑ මං කියන්නේ මේ දීර 30ක් කායික රෝග නැති මානසික රෝග නෙවෙයි. ඒ උච්ච උච්ච තත්ත්ව තියෙන කිසි කෙනෙකුට ඔය මේ අසහනේ එනකොට කඩ කඩාපයින් කෙනාට යන්න බෑ. ඒ නිසා මේ මූලික පරීක්ෂණයේදී මේ මිනිස්සයා දුරදිග ගමනකට සුදුස්සෙද්ද නැද්ද කියන එක තේරෙනවා. ඒ නිසා භාවනා ලෝකෙට පෙළඹෙන 96ක් විතර හැලෙනවා. බලාපොරොත්තු සුන් වෙලානේ තිබුණට වැඩිය දුකයි තිබුණට වැඩිය කරදරයි තිබුණට වැඩිය එකක් වුණා තිබුණට වැඩිය දත් එකක් වුණා තිබුණට වැඩිය දාඩි දාන්න ගන්නවා කියලා දමල ගහලා යනවා. ඉතින් ඒගොල්ලන්ට සංසාරේ තාම රසයි. කබලට වැඩිය ලිප හොඳයි. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඉතුරු වෙන ටික හරි මේක කරගෙන කියන්නට විමසුන් නුවණක් එනවා. මේ උෂ්ණ සීතල නැත්නම් තප දුක යස ආයස ලාභ ප්‍රශංසා දුක් සැප කියන මේ දේවල් එන එක නෙවෙයි ප්‍රශ්නේ මේ තියේදිත් මට අරමුණ පවත් ගන්න පුළුවන්ද සතිය පවත්වන්න පුළුවන්ද කියලා මේ වෙනස් වෙන අෂ්ටලෝක ධර්මයන් තියේදී ගත්ත අරමුණේ වැඩි විස්තර එපා බලහන් ඉන්නකොට අපි ලොකු සාංශ කියන්නේ විෂම ලෝකයේ සමහිත පැවැත්වීම කියලා කියනවා. යෝගාවචරය හිතන නෑ නෑ එන්න එන්න ලෝකේ සම වෙයි කියලා. බහනා කරන ලෝකේ තමයි කවදාකවත් නෑ. ලෝකේ එන්න එන්න විෂමයි. ඒකේ සමහිත පාත්‍රනට යාට තියෙන විමසුන්නුවණක් මට ඉස්සර තරම් විතර චෝදනා කරන්න ඕනකමක් නෑ. මට මේවා පිළිබඳව ගැටෙන්න හැප්පෙන්න ඕන කමක් නැහැ. මේවා තියෙද්දිත් දැන් වෙනදාට වැඩිය අරමුණේ ඉන්න පුළුවන්. ඉරියව්වේ ඉන්න පුළුවන්. සතිය ටිකක් අල්ලනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අර විචාර බුද්ධිය නැත්නම් අරමුණ දැපෙන තමා ගත්තට පස්සේ අරමුණේ අලගිය මුලගිය විස්තර එහෙම නැත්නම් සබ්බකාය පරිසංවේදී කියනට ආස්වාද ප්‍රසස් මුලුල්ලම දැක ගන්නට ලොකු ඉඩක් යෝගාවචරයට ලැබෙනවා. මොකද ඒ වෙනකොට යෝගාවචරය වෙන මොන දේ ආවත් උතුරු කට්ට හොල්ලලා හොල්ලලා අතාරපුවම උතුරටම හැරෙනා වගේ මොනවා කෙරුවත් වැඩේ ඉවරනට පස්සේ ආය අරමුණට දා ගන්න. ආය සතිය පිහිටව ගන්න. පිහිටවන පිහිටවනට අරමුණේ වෙනද නොදැක්ක පැතිකඩ රාශියක් දැනගැනීමේ හැකියාව යෝගාවචර ලැබෙනවා. ඒ අරමුණේ ඒ වෙලාවේ අලුත් ගති පහළ වෙනව නෙවෙයි. අරමුණ දිහා හොඳට සමීපව බලන නිසා, උත්සන්නව බලන නිසා අරමුණේ හැම රංගනයක්ම හැම ආකාරයක්ම තේරෙන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරයට තේරෙයි නැත්නම් තේරෙන්න ඕනේ මේ ආස්වාසියක් තුළ මුළු ලෝකෙම තියෙනවා ප්‍රස්වාසියක් තුළ මුළු ලෝකෙම තියෙනවා මේක නවීන විද්‍යාව ගන්නනේ හෙලෝග්‍රැෆික් තියරි කියලා ඕනෙම ලොකු දෙයක් තුළ ඊටාම කුඩා අංශුවේ ලකුණු පෙන්වනවා කොච්චර පුංචි කොටස් වලට කැඩුවත් එයා ඒ ගති ආර්ය ගති නෑරේ වගේ අපි කරන සෑම ක්‍රියාවකම අනිච්ච දුක්ඛ අනත්තන් තියෙනවා කෙලස් ටික තියෙනවා නිවන තියෙනවා මුලැමැදාග තියෙනවා. ඒ නිසා බොහෝ දේවල් බලනවා වෙනුවට එකක් අරගෙන මේක බලන එකට අපි ලොකු සංසි කියන්නේ දොඩම් ගොඩ බදාගත්තා වගේ ගොඩක් බදාගත්තොත් එකක්වත් හම්බ වෙන්නේ එකක් ගනි. අරගෙන ඒක බලන්න යනකොට ඒ එක ආස්වාසයක් ඇතුළත ඒ දැනගත යුතු කාරණාවල එහෙම නැත්නම් දැනුමේ සීමාවක් නැහැ. එහෙම නැති කෙනා ලෝකේ වටේ විදින්න හදනවා ලෝකේ දැනගන්න හැම දෙයක්ම ඉගෙන ගන්න හදනවා. එතකොට එකක්වත් කරන්න බෑ. එමනේ දන්න එකක් අරගෙන දිගින් දිගට කරනකොට ඒ තුල විවිධ පැතිකඩ විවිධ ආකාර විවිධ සටහන් විවිධ ස්වභාව ලක්ෂණ දකිනකොට සංසාර බය තියෙන එකනට එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය තියෙන එකනට දැනෙනවා මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තමයි ධර්මය මේක ගෙනාවු සංඝයා තමයි සංඝයා කියන්නේ මේකට සීලයක් ඕනේ නිසා අරමුණ මොන වෙස්පර්ලිය ආවත් මොන අරමුණක් මේකට කඩාරන පැන්නත් මොන ඉරියව් මාරුණත් ඒ හැම එකම ධර්මය කියලා හිතාගෙන භාවනා ප්‍රතිඵල කියලා හිතාගෙන මෙව්වට චෝදනා කර කර ඉන්න තුමට ඉදිරියට යන්න බැරිද කියලා විමසුන් නුවණ ඒකිනා මීමන්තා irdipaada කියලා. ලැබුවට පස්සේ ඒ යෝගාවචරයට උතුරු කුරු දිවෙන්ට ගියත් දකුණු කුරු දිවෙන්ට ගියත් භාවනා කිරීමේදී බාධා අඩුයි. කොඩි ගහක් යටට ගියා සිකෙන්දගම් පොළොට ගියත් අනික් කෙනෙකුට වැඩිය මෙයාට ටික වෙලාවක් එකේ ඉඳව ඉන්න පුළුවන්. අනික් කෙනෙකුට ටිකක් අරමුණේ ඉන්න පුළුවන්. චෝදනා අඩුයි. ඉතින් මේ විදිහට චෝදනා අඩු වෙනවා අරමුණේ වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව් වැඩි වෙලා ඉන්න පුළුවන් කියන්නේ අසහනේ අඩුකම කඩිගාය අඩුවීම. එතකොට යා බලනවා තව දුරටත් මේක වැඩි කර ගැනීම සඳහා මේ විමසුන් නුවණ තමන්ගෙම මේ එන දේත් එක්ක කටයුතු කරලා මේ එන විමසුන් නුවණ දියුණු වෙන ස්වරූපයට කරන පරිශ්‍රයට අපි කියන ආර්ය පරිශ්‍රණය කියලා එන්නේ එන්නේ යාට තේරෙනවා කාට හරි චෝදනා කරන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ සැකය සහ අනිශ්චිත භාවය වැඩිකම නිසා. මුලින් මුලින් ප්‍රශ්න වල තේරුම් අරගෙන මේ නුවණ පහල කරගත්තා නම් තමා තුළින් මේ ප්‍රශ්නේ අහලා Tamanටම උත්තර දෙන්න පුළුවන් මට්ටමට එනකොට එන්නෙන් කල්පස්ථානාචාර්යපරයන්ගෙන් භාවනා මධ්‍යස්ථාන වලින් ඉරියව්වෙන් අරමුණු වලින් ස්වායක්ත වෙලා එනේන දේ මත භාවනාව අපි කියන්නේ සතිය එහෙම ඉරියව්ව පවත්ීමේ වැඩි වීගෙන එනකොට යාට තේරෙන පටන් අර ගන්නවා නැත්තම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල විදිහට කියනවනේ ඒකට ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේක කැඩෙන්න ලක්ෂයක් ක්‍රම තියෙනවා මේ එල්ලේ මේ සතිය මේ අරමුණ හැබැයි ඒක නැවත උපේන එකටයි ප්‍රඥාව කියන්නේ එච්චර මේ කැඩෙන එක ගැන චරුචරු ගාන එකටවත් ඇයි කැඩුනේ ඇයි මෙහෙම කැඩුනේ කියන එක නෙවෙයි මේක නැවත හදන්න පුළුවන් එකක් බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා උතුරු කටුවට පයින් ගහුවට පස්සේ ඒක හෙල්ලෙනවා ඔය හෙල්ලිලා හිටින්නේ උතුරටම තමයි. ඒ වගේ ඒකේ තියෙන මේ ස්වභාව න්‍යාය ක්‍රම තියෙනවානේ. බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියලා. අන්නේ නියාම ධර්මෙට ඉඩ දීලා කැඩෙන එක පරණ කර්ම නිසා හෝ ප්‍රයෝග ඥාන නැතිකම නිසා හෝ ආහාර වර්ධගත නිසා හෝ ඉරියව් වර්ධගත නිසා වෙන්න පුළුවන්. උන් නැවත අරමුණේ තබීමේ ඥානෙ විතරයි ඥානෙ කියන්නේ. ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා එයා එතකොට කියන්නේ උඹ ඕනේ තාලයකට කඩපන්. මාරයට කියනවා කෙලස් වලටත් කියනවා ඕනේ තාලයකට කඩපන්. මම මෙතෙක් කරලා තියෙන පව් වල බලනකොට ඔය කැඩන ක්‍රම මදි. හැබැයි මම නැවතත් දිශාවට හරවලා නතර කරනවා. එනනම් සතිය තාරමුණ නැත්නම් ඉරියව්වට නැවත හිත ගන්න උත්සාහ කරනවා කිව්වහම දැන් මේ ශික්ෂාව මේ සීල ශික්ෂාවක් නෙවෙයි මේ දැන් යන්නේ ඉස්සලා සීල ශික්ෂා කියන්නේ කය වචන දෙක නෙහි හසුරන එක දැන් එම නෙවෙයි හිත නන්නත්තර වෙන එක නන්නත්තර වෙච්චාව හැබැයි අවසාන නතර වෙන්නේ උතුරට හැරිලා අරමුණට හැරිලා ආනේ ඥානේ පහල කරගත්ත පස්සේ යෝගාවචරය ඇත්තටම කැමැති ජීවිතේ එන්න තියෙන කරදර ආපු දෙයින් ආවට පස්සේ නැවත සතිය පිටවන්න කොච්චර වෙලා යනවද අම්මා මැරෙනවා වෙනද නම් අඬහව ගන්න ඉසాత බැඳගෙන නටනවා දැන් බලනවා විනාඩි කීයකින් තප්පර කීයකින් නැවත සතිය පිටවන්න පුළුවන් දරුවා මැරෙනවා ගෙට ගිනි ගන්නවා වැඳි වස්ත්‍රයට ගිනි ගන්නවා නමුත් මොනවා වුණත් නැවත සතිය පිටවන්න කොච්චර වෙලා යනවද කියලා බැලුවාම මොකද්දෝ පේන්න තියෙනවා නිකන් කැවුත්තක් නැහැ හැංගීමක් නැහැ මොනවද මේ කතා කරන්නේ කියලා නමුත් අපේ සාසනේ නිදර්ශනයක් විදිහට කරනකොට පටාචාරාව ආවේ මෙමගේ බණ කිකියෙන් දැද්දි දරුවන් දෙන්නෙක් වදපු හෙළුවෙලි අම්මා කෙනෙක් විදිහට සභාව මැදට කඩාගෙන ආවේ. එනකොට මිනිස්සුත් මැරලා දරුවෝ දෙන්නත් මැරලා අම්මා තාත්තත් මැරලා සහෝදරයත් මැරලා රෙදිත් නැහැ. බුදුහාමරගේ සතිය පිටපන් කිය. තප්පර කීයද ගියේ? තප්පර කීයද ගියේ? මිනිහා නැති උනායි කියලා සතිය නැතුනේ නැහැනේ. දරුවෝ නැති උනායි කියලා සතිය නැති උනේ නෑනේ. රෙදි නැති උනායි කියලා සතිය නැති උනේ නෑනේ. අම්මා අප්පා මරුණා කියලා සතිය නැති උනේ නෑනේ. බණ ඉවරනකොට ධර්ම අවබෝධය ලැබලා. දැන් මේ කෙනෙක්ගේ රෙද්ද ගලවලා බලන්න පුළුවන්ද කියලා සතිය පිටවන්න. මේ එකෙකුටවත් බෑ ඒකට කරන්න. නමුත් මේ අපේ සාසනයේ නිදර්ශන මේ. අඩුවනේ මේවා කියනකොටත් කැමති නෑ. මොනවද මේ ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ රෙදි නැති කතා කතා කරනවා කියලා. රෙදි නෑ ඇත්තටම රෙදි නෑ. අපි හිතන්නේ සතිය පිටවන්න සුදු රෙදි අඳින්න ඕනේ, බාපණ දාන්න ඕනේ, Nissan වලට යන්න ඕනේ, හතරස් කොට් එක වාඩි වෙන්න, නැත්නම් රවුම් කොට් එක වාඩි වෙන්න. මේ ඔක්කොම පටන් ගන්නකොට කූඳුරු තෙල් කල 7යි 7යි යෝනේ තොවිලෙට. වැඩි දැනගත්තට පස්සේ මේ ප්‍රතිඵලය ගන්න ඒ ආලවට්ටම හැලෙනවා. ඉතින් බුදු ඥානංශේ අඟුලිමාල තමන්ගේ පිටුවැසෙන් කඩුව අරගෙන එලවද්දී හිටපිය මහානතෝ මරන්න කියලා ඉස්සල්ලා හිරුවා සද්ද නොකර අල්ලන්න බෑ. ඊට පස්සේ අභියෝග කරලා බුදුන් කිව්වේ පස්ස හැරුණෙත් නෑ මන්න හිටියා පුතේ උඹත් හිටපන් කිව්වා. එච්චරයි. වෙන මොනක්වත් කිව්වේ නෑ. ආවුද බිම දැම්මා වැඳලා කිව්වා මම කොච්චර ශාස්ත්‍රීය ශිල්පේ දක්ෂ වුණා ස්වාමීන් වහන්සේ මේ නතර කිරීම දන්නේ නෑ. වැඩි බණ කිව්වේ නෑ. දැන් එහෙමනම් කියන්නේ ඉන්න ඉන්න තැන් වල උපාසක මාත්‍රු වාඩි වෙලා ඉස්සලා පන්සිල් ගන්නකෝ. ඊට පස්සේ එන කමඨාන් සුද්ධ කර කමඨාන් බණ අහන්නකෝ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කළා පස්සේ තමයි රහත් වෙන්න තියෙන්නේ. දැන් දැන් ක්‍රමයේ හැටියට අඟුලිමාල සේරම සිද්ධ වුණේ ඉන්න ඉන්න තැන් වල පාත් වෙලා පන්සිල් ගත්තේ නෑ අඟුලිමාල. බාපණේ තිබුණේ නෑ ඇඟිලිමාලයක් තිබ්බේ. බුදුහාමර කියනවා ගලවලා දාලා වරෙන් පෙරේතයා සුදුවන්වක් ඇඳගෙන වරෙන් කිව්වේ නෑ. කිව්වනම් කොහෙද කරන්න බෑ. අඟුලිමාලේ තරම් දක්ෂයි. සාන්තති යමතිවරයා දවස් 7ක් එක දිගට වීලා එකම වෛශ්‍යයත් එක දවස් 7ක් බුදියලා ඇතෙක් පිට රජ ඇඳුම් ඇඳගෙන යද්දි බුදුහාම ක්‍රමයක ආදම නිවන් දකින්න ආදම පිටුමන් පානවා කියනවා. මිනිස්සු හිතුවා බුදුහාමර කට කහනවට කියන කතාව මේ රජ ඇඳුම් ඇඳගෙන මේ උරුගන් කෙලියට යන මිනිහා මොන නිවන් දකින්නවද? නමුත් කතාව කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ඇත්ත පෙරපින් තියෙන නිසා ඒක කරන්නේ නැති අපිට රෙදි ගලවලා උත්සාහ කරන්න එපා සතිය ඇති කරන්න. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඇතෙක් නෑ මට ඒකයි සතිය නැති කරන්න කියලා කියන්න යන්න එපා. අඟුලි මාලයක් නැහැ, gaduwak නැහැ. ඒකයි මට සත්‍ය දෙ කරන්න කියන නෙවෙයි මම මේ කියන්නේ. අපි ළඟට එන කරදරවලට අපි කොච්චර බය ආදු දීන, හීන යටහත් වෙච්ච, ઈચ્છා බංගත්වයටපත් වෙච්ච පිළිතුරුද අපි හොයන්නේ කියලා. ඒ ටික තේරෙන්නේ සතියේ ඉන්ද්‍රියක් බාටපත් වෙලා මේක කැඩෙනවා. මට නැවතක පිහිටන්න පුළුවන් කියලා ඉන්ද්‍රිය ශක්තිය එන්න ගන්න. ඒතර යා කියන්නේ ඕන තාලකින් කඩපන්. මොකද කිව්වත් නැතත් කඩනවනේ. මට තියෙන්නේ හඹ ඉවරනේ ආ දැන් මං පිටව ගන්නවා සතියේ. මොන ඉරියව්වේ හිටියත් මොන අරමුණේ හිටියත් ආන්නේ කතියට ගියාට පස්සේ අර තේරෙනවා මේ මායයට පුළුවන් වෙන්නේ වටණ්ඩ කේන්ති යන මනුස්සයා විතරයි. එච්චරයි අපිට තියෙන කෙලෙසි. ඒකට කේන්ති ගන්න නැතුව උඹට නටන්න පුළුවන් හරි නටපන් කඩන්න පුළුවන් හරි කඩපන් මම මේක හදනවා කියලා ගත්තාම බුදුරජාණන්සේගේ තියෙන මේ සාන්ති වාදය මායයට මොන විදිහෙන්වත් නිකන් මායයට ඇස් බැඳුමක් වටනවා වගේ. අල්ල ගන්න බැරුව යනවා. ওই කමඨාන් සුද්ධ කරනකොට ලියන ලිපි හැම එකක්ම කියලා බලන්න ආතතියකින් ලියන්නේ. ටෙන්ෂන් එකකින් ලියන්නේ. ඉතින් මායයට බෙහෙත් තමයි. ලියන දේ සාමාන්‍ය ක්‍රමයට වාර්තාවක් විදිහට ලියනවනම් මාරයට කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. කමටහන් සුද්ධ කරන්න දෙයක්වත් නැහැ. මේ හදිසි දැවෙන ප්‍රශ්නයක් බවට පත් කරගෙන මේකෙන් ප්‍රතික්‍රියා කරන ගතියක් ආවොත් ඒ කියන්නේ දැනටමත් කෙලස් වලට යට වෙලා ඉවරයි. මං කියන්නේ ඒක මේ මම මෙහෙම කිව්වයි කියලා එක නැති වෙයි කියලා. නමුත් එවැනි මානසිකත්වයක් ඒකට කියන්නේ යෝනිසෝමනසිකාරයක් හදාගන්න හැම දුකකම රහසක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ Tamanට තේරෙනවා නම් සතිය හැදෙනකොට අපි සතුටු වෙනවා වගේම සතිය කැඩෙනකොට කනගාටු වෙන්න පටන් අරගත්තොත් සතියත් දුක්ඛ සතියට වැටෙනවා. මේ නිසා নিকමට එහෙම කිව්වට මන් දන්නේ හරියයිද කියලා සතිය ඇති වෙනකොට සතුටු වෙන්නා, සේම සතුයේ නැති වෙනකොට සතුටු වෙන්න ගියොත් මොකද වෙන්නේ? ආන්නේ දාට සති බලයක් පාටපත් වෙන උඹ සතිය නැති කරපන් මම හදනවා. මට නැවත හදන්න සතිය නැති කරන්න තු බෑනේ. කරදර නැතු බෑ. එච ඕන විදියට උඹ සතිය කඩපන්. මම කරන්නේ හරි දැන් එයාගේ වැඩ ඉවරච්ච ගමන් අරගෙන ඉවලා ආය සතිය තියෙන දිහාට මේක හරවලා තියලා සතිය කියන එක කැඩෙන දෙයක් කැඩෙන ප්‍රති හදන එක විතරයි මගේ අනුග්‍රහය මගේ සතිය මගේ තියෙන ශ්‍රද්ධාව මගේ තියෙන ක්‍රමවේදය. එනිසා සතිය නොකඩේවා කියලා පතන එක නෙවෙයි. ඒකත් අනිච්ච සංඥාව. නිච්ච සංඥාව. අනිච්ච සංඥාන සතියත් නටපන් කියලා. මේ සතියත් එක්ක මේ විදිහට ආස්වාසිය ඇති වී පැවති නැතු යනවා. ප්‍රස්වාසිය ඇති වී පැවති නැතු යනවා මේ සතිය කියන නාම ධර්මයක් ඇතිව පැවති නැතු යනවා. මේ නැති වෙන තැන තමයි නිවන තියෙන්නේ. සතිය නැති වෙනකොට නොසලී බලහින්න පුළුවන් සතිය ක්ෂය වෙනකොට වැය වෙනකොට නිරුද්ධ වෙනකොට පරිනිස්සග්ග වෙනකොට නොසලී බලහින්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා සාරිපුත්‍ර සෝහන්සේ සඳහන් කළා තියෙන්නේ පමාදේ න කම්පතිති සති බලං අප්‍රමාදේ ඉඳ ගියාට ප්‍රමාදයට වැටෙනවා කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා ආනේ විදිහට ගියාට පස්සේ යෝගාවචරයා කොච්චර රබර් බෝලයක් වතුර යට කරලා අතින් අල්ලගෙන හිටියත් අත අතාරපු ගමන් බුග්ගාල උඩට එන්න වගේ මොන කෙලෙසකින් Taman යට කරගෙන හිටියත් ඊගාවට නැසිත තක්ෂණේ මම ආයේ කෙලස් බලි නැති වෙච්ච ගමන් මම සතිය පිහිටවනවා කියන මේ පැති දෙක මුලැමැදාග කියන එක මේ පැති දෙක දැකපු ගමන් තේරෙනවා ඒක බුදුරජාණන්සේ පුදුම විදිහට බලකාලා තියෙනවා මේ දෙකෙන් කෙලස් බලයට වැඩිය සති බලය ලක්ෂ කෝටි වාරකින් බලවත් මේ ධර්මතාවය දැනගෙන උත්සාහ කළොත් හැමදම දිනනවා මිසක් හැමදම හරියනවා මිසක් හැමදම ප්‍රත්‍යක්ෂණයක් වෙනවා මිසක් කවදාකවත් වරදින්නේ ඒ තරම් සතිය කියන එක බලවත්. ඒ බලවත් බව තේරෙන්නේ කැඩෙන්ඩර්ලා හදන දවසේ. හදන්න හදන්න බුදුන් නෙමෙයි හදන්නේ තමයි. කැඩෙන ක්‍රමේ බැලුවා හැදුවා. හදා හදා ඉන්නකොට යාට එනේ සති බලය එන්න නම් මේ ධම්ම විචය කියන මේ සෙල්ලක්කාර ගතිය නැත්නම් මේ සතිය නැතුණා කියලා අඬහව ගන්න නැති ගතිය ඒත් එක්කම කරට කර දීගෙන යන්න ඕන. එතකොට මේ යෝගාවචරයට සතිය ඇති වුණා සතුටක් තියෙනවා. දැන් නැති හිටපු ලෝකෙ මම දැන් සතිය ඇති කළා දෙනවා. නැති වුණා සතුටක් තියෙනවා මම නැවත හදන්න දාන්න. ආන්නේ විදිහට මේ නැවත පිළියම් කිරීමේ හැකියාව එහෙම නැත්නම් කියනනම් ඒ ධම්මවිචේ ගතියට ගියාට පස්සේ එදා සරුවච්චන් වහන්සේ යටතේ සවැත් නුර ජේතවනාරාමේ භාවනා කළත් අද අවුරුදු 2600කට පස්සේ අවුරුදු හැතැම් 2000 ගානකට පස්සේ අපි මේ වගේ දෙනක භාවනා කරත් මේ ධර්මතාවයේ දන්නේ එක්කනාට සජීවී දහම නැත්නම් කහ කෑල්ල දෙකට කැඩුවා වගේ මේ ධර්මයේ සාසනේ පරණ වීමක් වෙලා නැති බව ඕනම කෙනෙකුට ඕන තැනක ඔප්පු කරන්න පුළුවන් බව තේරෙනකොට පේනවා මේ ධර්මයේ නෛර්යානික ගතිය. ඒක මේ සාමාන්‍ය එක දිගට පවත්වන සතියේ අපි නැත්තම් කියනවා මේ සමාධියේ තියෙන එකක් නෙවෙයි වෙනස් වෙච්චි නැවත පිළියම් කිරීමේදී යෝනිසෝ මනසිකා නැත්තම් ධම්මවිචිකිත හැකි කැඩුනට අඬන්නේ නැති ගතියට තමයි ධම්මවිචය කියලා කියන්නේ. කැඩුනට අඬනවා නම් පශ්චාත්තාප වෙනවා නම් ආතතිය ඇවිල්ලා අසහනේ ඇවිල්ලා මායя දිනලා. කෙලෙස් ඇවිල්ලා. එන බව දැනගන්න දැනගත්තට වැඩි අතරින් එපා ආයශරය සතිය හදන්න බලන්න හද්දපු ගම ඒ ආසානී දුර්විමක් සහ ආතතිය දුර්විමක් එතනම පේනවා ඒක නිසා කියනවා බොජ්ජංග මට්ටමට යනකොට ඒ කෙනාට පහසු විහරණය තේරෙන්න පටන් ගන්නවා ආසානී දුර්විම තේරෙන්න පටන් ගන්නවා ආතතිය දුර්විම තේරෙන්න පටන් අර ගන්නවා මේ යෝනිසෝමනසිකාරය නිසා එනේන කෙලෙසෙන් මම ජය කෙහෙලි නංගනවා. නැවත සතිය පිහිටනවා. ඒක තේරෙන්නේ නැහැ එතෙන්ට යනකම්. ඒ කියන්නේ බොජ්ජංග මට්ටමට මේ ධම්මවිචේ වැඩෙනකම් අපිට තියෙනවා මේ මෙච්චර පින්දහම් කරලා තියේදී මෙච්චර භාවනා කරලා තියේදී මේ භාවනා කරනකොට කවුරු හරි කහිනවනේ අප්පා. එහෙනම් තමයි දොරවල් හයියෙන් වහනවනේ. ශබ්ද ඇහෙනවනේ. මේ කයේ වේදනාව එනවනේ. නිද්දකින් මං වගේ කාලකන්ණිය මෙච්චරත් කරන ඇවිල්ලා මේකට කරන්න දෙන්නේ නැහැ කියලා අරවටත් එක්ක රොස්පරොස් මිසක්කා මේ හැම එකක් කරා උඹට පුළුවන් කඩන්න මේ මට හදන්න පුළුවන් ගතිය වළක්වන්න යාර බෑ. ඊතරම් සතිය බලවත් කියන එක Tamanටම වැටහෙනකොට නිවන් දැකලා නෑ තව. අවික්කප්පසාදේ පහළ වෙලා නෑ. නමුත් යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ ධර්ම කාරණාව. බොජ්ජංග මට්ටමට සතිය වැඩනකොට ඒ වඩෙන ලද බොජ්ජංගේ Tamanගේ පහසු විහරණය පිණිස හිතේ එකලස් භාවය තම්පත්‍ති කර භාවය පිරිච්ච ගතියක් Tamanටම වැටහෙන බව තමයි උපවාන ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්‍ර සාන්ති අහන්නේ උපවානීය යම් කිසි කෙනෙක් යෝනිසෝමනසිකාර්ය අනුව නුවණින් මෙනෙහි කිරීම කරනවා නම් ධම්මවිචය ධම්මවිචය සම්බොජ්ජංගේ මට්ටමට වැඩනකොට යාටම තේරෙන්න පටන් ගැනීමක් එයිද යාට ප්‍රත්‍යක්ෂණයක් එයිද සාන්දෘශික ගතියක් එයිද අකාලිකව ප්‍රතිඵල දෙන ගතියක් එයිද ඇවිල්ලා මේක බලන්න කියලා කාටද කියන්න පුළුවන් ගතියක් එයිද ඥානවන්තයා Taman විශ්ීම තේරුම් ගන්නවා කියන මේ පච්චත්ත විචී සබ්බ ලක්ෂණේ එයිද අර ස්වාමීනාචි ඒකට ආස්තිකත්වය තමයි උත්තර දෙන්නේ මේනෝ මේ බොජ්ජංග මට්ටමට දිනුනලා හැම චිත්තක්ෂණයම මේ විදිහට එන්න පටන් ගන්න ඕනේ නෑ අදිමොක්කේ පහළ වෙන්න හොඳට බනහපු හොඳට සංසාරේ බය තියෙන හොඳට හිත හදාගෙන ගිය එකනාගේ එක සැරයක් මේක වෙච්ච ගමන් යාට තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ තියෙන ඒ ගතියට මම සාක්ෂි ධර්මේ මට සාක්ෂි වෙනවයි කියලා. හැබැයි ඒ වගේ මෙයාට පුදුමාකාර ආසාවක් එනවා. වලක්කන්න බැරි ආසාවක් මේක නැවත කරලා බලන්න. වලක්කන්නම බෑ ඒක. මේ වරදෙන්න පුළුවන් වරදෙන පස්සේ හදන්න පුළුවන්. මගේ යුතුයකම හදන එක. උඹ වරද්දපන් මං හදනවා. ආනේ ගතිය එක සැරයක් මේ ධම්මවිචේ තේරුම් ගත්ත මිනිසයා ඊට පස්සේ ඒකට ඇබ්බැහියක් එනවා. කර කර බැලිමේ ආසාවක් එනවා. ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨාන භාවනාවේ කුඩු ගැහිලා දෙකම එක වගේ. එක කුඩු මුලක් ගහපු එකයි තින් ෂුවර් දෙවෙනි එකට අම්මගේ මාළි විකුණලා දීලා හරි ගහනවා. ඒ වගේ මේ බොජ්ජංග මට්ටමට නම් මට කියන්න බෑ එච්චර සාර්ථක වුණාද කියලා. හැම කෙනෙක්ගෙම එච්චර හෝ කොහේ කැඩුනත් ආය හදන්න පුළුවන් කියන ධර්මයේ කාගට හිතට වැදුනා නම් ඒ මිනිස්සයා අම්මා අප්පා නැදත්. ගෙදර මිනිස්සයා මනෝත් ගෙට ගිනි ගත්තත්. පටාචාර වෙච්ච මොනවද ඒ වුණත් දිගින් දිගට මේක අත්හදා බලනවා අත්හදා බලන්න බලන්න යාට තේරෙන්න පටන් ගන්නවා ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ. රබර් බෝලකින් ගලකට දමලා ගහපම පොළා පයින්නවා වගේ මේ ධර්මතාවය කඩන්න බෑයි. ඉතින් දැන් අහන ප්‍රශ්නේ තමයි ඇමරිකන් කාර්යයා මේ ගැන කතා කරන ඇත්තට මේ කට්ටිය භාවනා ගිය කට්ටිය මේ ධර්මතාවයේ බෞද්ධද කියලා මේ ධර්මතාවයේ බෞද්ධයාට මොකක්ද දෙන උරුම වාසිකම කිසිම කාටවත් එම උරුම වාසිකමක් නැහැ කරන මිනිහට ලැබෙනවා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් බෞද්ධයට කියන්න බෑ උඹ කතෝලිකයා උඹට සති සම්පොජ්ජංගේ පිළිටන්න බෑ මම උඹට සාප කරනවා සතිපොද්දාමගේ නොපීටාවා කියලා කවුරුත් කිව්වට හරියන්නේ නැහැ ඒකම සත්සම්බොජ්ජගේ ගන්න මෙච්චර ගණක් ගෙවන්න ඕන කියලා සියන්නිකයි නායක අහමතුරු ගාව වෙනම කූපන් නැහැ. කාගවත් අධිකාරී ශක්තියක් නැහැ. නමුත් භාවනා කරන පිරිසක් නම් ඉන්නවාද? නමුත් මේ රැඩිකල් වාදී ක්‍රමයට වෙන මේ බාධාව සාධකයක් බවට පත් කරගැනීමේ ඥාණේ නැතුව එහෙම සතිය වැඩුවට ඒක නා ගොඩාක් පශ්චාත්තාප වෙලා හිත් පීඩා ඇති කරගෙන සතිය ගැන කන පින්දම් ගන්නවා. ඒකෙන් සාසනයට ආඩම්බරයක්වත් හොඳක්වත් වෙන්නේ නමුත් කරන යම් කිසි වෙලාවට මේ බොජ්ජංග මට්ටවල වැඩිච්ච එකනට ඒක නොකිය බැරි තරම් බුදුහාමරගේ ಗುಣ තේරෙන්න පටන් අර ගන්නවා. අනේ සරුවච්චන් වහන්සේ කොච්චර බැරි අමාරු දෙයක්ද අපිට දීලා තියෙන්නේ කියලා. අවුරුදු 10 ගානකට ඉස්සල්ලා අපිට දිගින්වත් තරයින්වත් සම්බන්ධයක්වත් නැහැ. අබමල් රේණුවක තරම් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැතුව මේ දීලා තියෙන දේ හිතන්න එදා ඉඳලා මේ අවුරුදු 2600ක් ගේන්න උරදීලායේදී කටයුතු කරපු මේ තේරවාදයේ හිටපු තෙරුණාංශලා මොන ඉවසිල්ලක් මොන ධර්ම ගෞරවයක් මොන ඥානයක් ඇතුව කටයුතු කරලා තියෙනවද කියලා. ඊයනෝ බලන්න අපි මේ චරුචරු ගාන දේවල් අපි මේ අඩාහෝ ගාන දේවල් වල කොච්චරක් ආත්ම නිෂේධනේ තියෙනවද බුබ්බඩකම තියෙනවද කම්මැලිකම තියෙනවද එහෙම නැත්නම් ෂට ගති තියෙනවද මායවි ගති තියෙනවද කියලා අපි ඒ ටික ප්‍රශ්න මාර්ගයෙන් මතු කර ගන්නවා. අඩුපාඩු තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. කාගෙවත් නැහැ කිල්ලෝටයක් හුණු නැති. කොයි කිල්ලෝටද හුණු තියෙන. ඒ වගේ මේ ටික මතු කරගෙන ඒ ටික මේ කෙලස් මෙහෙ දාලා මේ හරහා මේ බොජ්ජංගයක් වශයෙන් මේ ධම්මවිචේ වඩා ගන්න මට අනිත් ඔක්කොටම වගේ සමාන මනුස්ස මොලයක් ලැබිලා තියෙනවා. මේකේ තියෙන මේ හොඳ ಗುಣධර්ම ටික මතුකරනද පරිපුච්ඡාව ප්‍රශ්න කිරීම ප්‍රශ්න කර මේ කාරණාව තේරුම් ගැනීම අපිට හම්බෙලා තියෙන හොඳ වටිනා උපකරණයක්. ඒක නිසා ප්‍රශ්නයක් ලියන්න ඉස්සලා හොඳට කල්පනා කරන්න මට මොකද්ද මෙතන සුද්ධ කරගන්න ඕනේ කියලා. ප්‍රකාශ කෙරුවට කමක් නැහැ. භාවනා කරන විස්තර ප්‍රකාශ කරලා ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් මෙතනින් කුකුසක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් හොඳට හිතලා බලන්න. හිතලා බලනකොට තමයි තේරෙන්නේ අරමුණ මාර්ගෙන් තමන්ගේ මොකද්දෝ අඩුපාඩුවක්, කෙලෙසයක්, චරිත ලක්ෂණයක් මතුවෙන්න හදාගන්න. ඉස්සල්ලා වෙන කෙනෙක් පෙන්නයි. පින් තියෙනවා. අන්තිමට තමන්ටම තේරෙන පටන් ගන්නකොට තමයි මේ අනුසය කෙලස් කියන ඊටාම ගැඹුරේ තියෙන දේවල් ඉස්මතු වෙන්න පටන් අරගන්න. ඒක නිකන් තුවාලේ සනීප කරනකොට පුරු ඇදිලා ඉන්නා වගේ, ඇඩුවේ කොස් ඇදිලා ඉන්නා වගේ සීරම ඇදලා එන. මේ මේ සියලුම දක්ෂකම් මේ සියලුම ක්‍රියාපටිපාටි සිද්ධ වෙන්නේ මේ සති මාත්‍රාවේ. අරමුණේ හිත පිහිටවීමේ. ඒකේ අතිරේක ඵලයක් තමයි ධම්මවිචය කියලා කියන්නේ. ඒ නිසා අපි අඛණ්ඩ සතියක ticket පවතින සතියකට බැගෑ වෙනවා නම් යාප්පු වෙනවා නම් සම්පාදනය කරනවා නම් අනුග්‍රහ කරනවා නම් මතක තියාගන්න සති සම්බොජ්ජංගයට පස්සේ මේ ධම්මවිචේ ඉන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. නමුත් ඒක උනන්දු කරවන්න ඉස්මතු කරවන්නයි මේ අපි ධර්ම සාකච්ඡා ධර්මදේශනා මාර්ගයෙන් ඇති කරන්නේ. එතකොට මේ සුතමේ ඥානය ඇති අයට තීක්ෂණ බුද්ධිය ඇති අයට ඒක උපකරණයක් ආයුධයක් වෙනවා. අනික් අය කරන්නේ නැවත නැවත සතිය ඇති කිරීමෙන් පරිසරය සකස් කරලා දෙනවා සම්පජඤ්ඤය ඇතිවීමට සම්පජඤ්ඤය හරහා ඒ ධම්ම මේ විමන්තර නුවණ ඉන්ද්‍රිය බාල වශයෙන් ඥාන ප්‍රඥාව ඊට පස්සේ සති සම් ධම්මවිචේ සම්පජ්ජක ඇතිවීමට එනිසා මේ මුල් හරියේදී වැඩෙන වැඩිම කවදාකවත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. මේ ක්‍රමේ විතරයි තියෙන්නේ. නිසා මේ දවස් දෙකක් තුනක් අපි මේ ගත්ත ප්‍රයත්නය අසාර්ථකුණයි කියලා හිතුණත් දිගට අල්ලගෙන යන්න හරිය කෙනාට ඉතින් උපදෙස් දෙන්න ඕනේ නැහැ ධෛර්ය කරන්න ඕනේ යට තේරෙනවා එහෙම කළොත් මේ කරන ආයෝජනයේ කාන්තේම ඉස්සරහට එන්න තියෙන අපිට කරදරවලදී පටාචාරාවට උදව් වුණා වගේ ඒකාන්ත උදව්වක් තහිරයක් වෙනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා